අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ මේ භාවනා වැඩපිළිවෙලේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමා චෞසෝති නිභා ධම්මා හාන භාගියා තීනි අකුසල මූලානි තණ්හා අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවකට මුළුදී ගත කරන අවස්ථාවක විවිධාකාරයෙන් මේ වැඩමුළුව සාර්ථක කිරීම සඳහා උදාහරණ වශයෙන් සාමූහික සාර්ථකත්වයක් සහ පෞද්ගලික මට්ටමේ සාර්ථකත්වයක් සඳහා විවිධාකාර අනුග්‍රහ කටයුතු කරනවා පෞද්ගලිකව අපි මෙතෙක් සාක්ෂාත් කරගන්න බැරි වුණ ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය බලාපොරොත්තු වෙනවා සාමූහික වාසයෙන් මේ වැඩමුළුව පවතින ආකාරකල් අපි අතර සමගිය අපි අතර එකඟතාවය ඇතිවීමට කටයුතු කරනවා. ඉතින් මේ අනුව අපට වැඩමුළු නිමාවේදී දැනගන්න පුළුවන් අපි මේ දක්වන ලද අනුග්‍රහ එහෙම නැත්නම් සැප කරුණු සාලසලා දීම නැත්නම් සප්පාය කරුණු සලසා දීම කියන පොතෙන් දුර සාර්ථක කියලා. ඉතින් ඒ අනුව සර්වචන් වහන්සේ මේ පරිශ්‍රණය බොහොම කාලයක් කරලා තියෙනවා. අපි කියනවා සාමාන්‍යයෙන් කට වචනෙන්ද සාරාංශයේ කල්පලක්ෂයක් මේ පරිශීණය කරලා තියෙනවා. කරලා උන්වහන්සේ සම්බුද්ධ සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා අපි වාගේ ඒක සඳහා නැත්නම් බුද්ධත්වය නැත්නම් ප්‍රබුද්ධත්වේ නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කටයුතු කරන අයට අනුග්‍රහ වර්ග කරලා පෙන්නලා කියනවා. ඒ අනුව භාවනා කරන කෙනෙක් චේතු මුක්ති ඵලයක් හෝ චේතුමුති ඵල සමාපත්තියක් බලාපොරොත්තු වෙන කෙනෙක් පංච අනුග්‍රහිතයක් දැනගෙන තියෙන්න ඕනේ. සීල අනුග්‍රහිතේ, සුත අනුග්‍රහිතේ, සාකච්ඡා අනුග්‍රහිතේ, සමත අනුග්‍රහිතේ සහ විපස්සනා අනුග්‍රහිතේ කියන. ඉතින් අපි මේ පිටිසක් මෙතෙන් ආවට පස්සේ වැඩමුළුවකට අපි සීලේක සමාදන් කරනවා ඒක එක සත්කාරයක්. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවක් මේ වෙනවා සාකච්ඡානුග්‍රහිතයට කරන සත්කාරයක්. ඊට පස්සේ ධර්ම දේශනාවක් පවතිනවා සුතානුග්‍රහිතය පිළිබඳ කරන සත්කාරයක්. ඊට පස්සේ අපි පිළිස සාමූහික භාවනාවකට යොදවනවා. ඒකෙදී සමත විදර්ශනා වශයෙන් සතිය වඩනවා. සක්මන් භාවනාවකට යොදවනවා. සමත විදර්ශනා වශයෙන් ඒ සතිය වඩනවා. ඒ දෙකෙන් පරිබාහිර භාවනා කාලසටහනේ සියලුම කාලයන් සතිය ඉදිරියෙන් තියාගෙන අපි සමත විදර්ශනාවට නැඹුරු වෙන විදිහට කටයුතු කරනවා. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට දෙපාර්ශ්වයේම වගකීමක් වෙනවා. අපි මේ කටයුත්තට අවශ්‍ය කරන්නා වූ සුතමේ ඥානය, එහෙම නැත්නම් පොතේ දැනුම, එහෙම නැත්නම් අසුවිරු ඥාන, නැත්නම් අපේ බුද්ධිය වර්ධනය වීමක් වෙන්න ඕන. ඒ සඳහා අපේ පවතින ක්‍රම තමයි බණ කියනවා කියන එක. අපිට බණ අහන්නන්ට අපිට ශ්‍රාවකයෝ කියලා කියනවා. සර්වචන් වහන්සේ දේශකයන් වහන්සේ. ඉතින් මේ අද ඒ සර්වචන් වහන්සේගේ ධර්ම කොටාශයක් අපි ඉදිරියෙන් තියාගන්නවා. අපි යන මේ වැඩපිළිවෙලට අනුග්‍රහයක් ආශිර්වාදයක් ආශිංසනයක් වශයෙන් සූත්‍රමය අනුග්‍රහයක් වශයෙන්. ඉතින් මේ සඳහා මම තෝරාගත්තේ සර්වචන් දේශිත ත්‍රිපිටකයේ දීඝනිකායේ මේ දසුත්තර සූත්‍රය ඒ දසුත්තර සූත්‍රය සරුවඥ භාෂිත වුණාට මේ සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්තු ස්වාමින් වහන්සේ. සාරිපුත්තු ස්වාමින් වහන්සේ සරුවචන් වහන්සේ අවුරුදු 45ක් එක එකනා නිසා එක එක තැන්වල ගිහිල්ලා දේශනා කරපු කරුණු පිටු කරලා දක්වනවා. මොකද එදා උන්වහන්සේ ඒ අවුරුදු 2600කට එපිට හැතැම්ම දාස්ථානක ඈත දේශනා කළ ධර්මය අද දක්වා පැමිණීම එදා හිටපු වෙන කවුරුත් කල්පනා කරේ නැහැ. ওই සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තරම්. සාරිපුත්‍ර ස්වාමීන් හොඳට කල්පනා කරා බුදු ජානන් වහන්සේ ඇති කරන ලද මේ පැලේ මේ පණිවිඩය මෙච්චර කාලයක් ඉදිරියට යනකොට මේක විකෘති වෙන්නේ නැතුව සංකර වෙන්නේ නැතුව යන්න මේ පෙට්ටියක දාලා සීල් කරලා තිබ්බ වගේ පිටු කරන්න ඕනේ. ඒක සංග්‍රහ කරන්න ඕනේ. අන්නේ සංග්‍රහ කිරීමේදී ඇත්තටම ਸਰුවචන් ආංශිකේ පරිනිර්වාණය අවුරුදු දවස් 100ක් යනකොට හිටපු සේරටම තේරුණා මේක මේ ඉස්සරහට යනකොට එක එක නාගේ මත නිසා මතවාද සංකරතා නිසා මේක වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා මේක ප්‍රස්ථාර කරන්න ඕනේ වගුගත කරන්න ඕනේ. දැනුම සංග්‍රහ කරන්න ඕනේ. පිඬු කරන්න ඕනේ කියලා. ඒකට පවත්වපු උත්සාහය තමයි සංගීතය කියලා අපි කියන්නේ. ප්‍රථම සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව වශයෙන්. ඒ සාරි චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවචනන්සේ වැඩ ඉන්න කාලෙම මේ වාගේ කරුණු පිඬු කරා. පිඬු කරපු සූත්‍රය මේ දසුත්තර සූත්‍රයට ඉස්සෙල්ලා දීඝනිකායම සඳහන් කරලා තියෙනවා සංගීති සූත්‍රය කියලා. ඒකේ තියෙනවා එකේ කරුණු මෙන්න මේ මේ තැන්වලදී සර්වඥාණන් මෙහෙම දේශනා කරලා තියෙනවා මුළු සූත්‍රෙම තියෙන එක කාරණාවයි. ඒක ඒකක වශයෙන් සඳහන් කරලා තියෙනවා. දෙවෙනි එකේ කර්ණ දෙක දෙක සඳහන් සූත්‍ර මෙන්න මේ ටිකයි. ඊට පස්සේ කර්ණු තුනක් අඩංගු මේ ලෝභ දෝෂ මෝහ ආදී වශයෙන් කර්ණු තුනේ ඒවා මෙහෙමයි. ඊට පස්සේ හතරක් වශයෙන් කියන චතුරාර්ය සත්‍යය සතර ඉර්ධිපාද සතර සම්‍යක් ප්‍රදන් වීර්ය සතර සතිපට්ඨාන කර්ම මේකයි. ඒ පහේව මෙහෙමයි. හයේව මෙහෙමයි. ආදි වශයෙන් ධිකෝඩ සංග්‍රහ කරා මේක තමයි පස්සේ අංගුත්තර නිකාය වශයෙන් ත්‍රිපිටකය සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය හැදුනේ එකේ අංකහන අංක 90. හැබැයි ඒ දසුත්තර සූත්‍රයේ ඉස්සල්ලා තියෙන සංගීති සූත්‍රයේ කරුණු වෙනු කරුවා මිසක්කා ඒ වගේ પરම්පරාවක් පෙන්වන්න නැහැ. එකින් එකට යොමුවක් ගොනුවක් සම්බන්ධතාවයක් පෙන්වන්න නැහැ. ඒකත් තව පිටු කිරීමක් තමයි මේ දසුත්තර සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. දසුත්තර සූත්‍රයේ කියනෙව යෝගාවචරයේකට ප්‍රතිපදාවක් වශයෙන් ගම අනුගමනය කරන්න පුළුවන් මේක කරාට පස්සේ මේක කරන්න මේක කරාට පස්සේ මේක කරන්න මේක කරාට පස්සේ මේක කරන්න කියලා ධර්ම પરම්පරාවක් මේකෙ පෙන්වනවා. ඒ නිසා දසුත්තර සූත්‍රය දේශනා කරන්න ඉස්සර වෙලා එතකොට සරුවච්චන් වහන්සේ චම්පනෝර වැඩ හිටියේ. එතකොට මේ ගග්ගරා නදී තීරේ පොක්කර ගව තීරේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිරිසක් විශේෂම භික්ෂුන් වහන්සේලා මුල් කරගත පිරිසක් අරගෙන දසුත්තරම් පවක් කාමේ ධම්මං නිබ්බාන පත්‍ය. මම ඔයත්තන්ද දසුත්තර 1 2 3 4 5 6 7 8 9 10 කියලා බණ ටිකක් කියනවා. ඒක ගොනුවක් තියෙනවා යොමුවක් තියෙනවා නිවනටමයි නිබ්බාන පත්‍ය. ඒ වගේම දුක්ඛසන්ත කිරියාය සබ්බගන්ත ප්‍රමෝහන. ඒක දුක් කෙලවර කිරීමට මේ ධර්ම ඉගෙනගෙන කටපාඩම් කරගෙන අකින් අතට යවන එක විතරක්ම නෙවෙයි මේක ඉගෙන ගන්නකොට ප්‍රායෝගික ක්‍රියාවක් කරනකොට පුද්ගලයා වෙනස් වෙනවා. පුද්ගලයාගේ ප්‍රතිපදාමේ දියුණුවක් ඇති වෙනවා. එතකොට දුක්ඛසන්ත කිරියාය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමෙන් තමංගේ දුක අමාර වෙනවා. සබ්බගන්ත ප්‍රමෝහන. ජීවිතේ ගැට ගැටළු ස්ථාන සංසිඳනවා කියලා. ඒ නිසා මේ සාරිපුත්‍ර සාංශිකේ මේ ප්‍රයත්නය මානවයා ඉස්සල්ලාම දැනුම පිඩු කරන්න ගත්ත සම්මත ප්‍රයත්නය කියලා කියත හැකියි. ඒ ඉස්සෙල්ලා ගොඩාක් දැනුම තිබුණා. උපනිෂද් වල ත්‍රිවේදයේ ඒ වගේ කිසිම ව්‍යාකරණයක් රටාවක් මොකුත් තිබුණේ හරි දැනුමක් තිබුණා. නමුත් ඒ දැනුම නිවනට යොමු කරන්න හෝ සීල සමාධි ප්‍රඥා වශයෙන් ගොනු කරලා තිබුණේ නැහැ. දැන් මේ සර්වඥාන්සේ පහළ වුණාට පස්සේ මේ දැනුමට ව්‍යාකරණයක් ලැබුණා. සාරිපුත්‍ර සාංශේ ඒව ප්‍රස්ථාරගත කරා. මේ ප්‍රස්ථාරගත කරපේකේ සාරිපුත්‍ර සාංශේ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම දේශනා කරපු ටික තමයි දසුත්තර සූත්‍රයේ තියෙන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශේ මේ සූත්‍රයේ එක එක කණු ටික වුණාට පස්සේ සංඝයාට මතක් කරනවා මෙවුවා භූතං තච්ඡං විත තතං අවිතතං අනඤ්‍යතා ආදි වශයෙන් මේක ඇත්ත වශයෙන්ම සිද්ධ එකක් මම මේ කියන්නේ සත්‍යයි මේක බොරු නෙවෙයි සත්‍ය දෙයක් අවිතතයි කාටවත් නෑ කියන්න බෑ අනඤ්‍යතා මේකට වෙනස් තවත් එකක් නෑ මේක බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දක් කියලා හරියට ලියලා අස්සම් කරලා රබර් සීලෙක් ගහනවා වගේ අපිට දීලා තියෙනවා කරුණු ගොනු කරලා ඒක නිසා අපි යම් වෙලාවක මේ වගේ පූර්ණ කාලීනව චේතෝමුක්තියක් බලාපොරොත්තු වෙන චේතෝමුක්ති ඵල සමාපත්තියක් බලාපොරොත්තු වෙන වෙලාවක අපිට මේ ධර්ම කොටාස ඉදිරිපත් කරගත්තොත් එකේ පොතේ ගත්තාම ඒකෙත් ප්‍රතිපදාවක් තියෙනවා. දෙකේ කරුණු තියෙන පොත ගත්තාම ඒකෙත් ප්‍රතිපදාවක් තියෙනවා. තුනේ කරුණු තියෙන වගේ ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් පසුගිය චාරිකාවෙන් පස්සේ මේ සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා මේ වැඩමුළුවට සම්බන්ධ කරගන්න අපි මම හිතන්නේ මේ වෙනකොට මේ සූත්‍රයේ මුල් කරගෙන වැඩමුළු හතරක් විතර පවත්වලා තියෙනවා. දැන් අපි ඉන්නේ තුන්වෙනි පොතේ. කර්ම තුනේ එවුව පෙන්වන අවස්ථාවේ. මේක ඉස්සලා තිබුණු වැඩමුළුවේදී අපි එකෙන් කරුණු හතරක් සාකච්ඡාවට ගත්තා. අද මම මේ ඉදිරියෙන් තිබ්බේ මේ වැඩමුළුව සඳහා තුන්වෙනි කාරණා සහිත පොතේ පස්වෙනි කාරණාව. ඒකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා විලාසයේ තියෙන ප්‍රශ්නයක් අහනවා පිරිසින් ඒක ලියලා සාරිපුත්‍ර ස්වාමීන් උත්තර දෙනවා. ඒ ප්‍රශ්නේ අහන්නේ මම මේ කියලා දෙන්නේ මේකයි. අපි මාතෘකාව මේකයි කියලා හඳුන්වා දීම සඳහායි. ඒ නිසා කතමේ තයෝ ධම්මා හාන භාග්‍යය. මේවැනි යදී සදී පැහැදී කටයුතු කරන කෙනෙකුට අපිකොත් යෝගාවචරේකට නැත්නම් භ්‍රමචර්ය රකින්න කෙනෙකුට ඉරිහීමට හේතු වෙන කරුණු මොනවද? ඉරිහීමට හේතු වෙන කරුණු තුන මොනවද කියලා තමයි ආන්නේ. කතමේ තයෝ ධම්මා හාන භාගියා. හාන කියන වචනේ සිංහලට දාතිනේ නැත්නම් pāli භාෂාවේ විවහාර කරන පරිහානි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පරි කියන පූර්ව මේ අංගයක් සම්බන්ධ කරලා පරිහානිය කියලා අපි දන්නවා. ඒ පරිහානිය හැදලා තියෙන මේ හාන කියන වචනේ හාන භාගීය ධර්ම තුන මොනවද කියලා. එතකොට අපි මේ මෙතෙන්ට එනකන් මේ පස්වෙනි කාරණාවට එනකන් එන කරුණවල ගලණය බැලුවොත් යන ක්‍රමේ බැලුවොත් අපිට මේ පස්වෙනි දේශනා කරන හාන භාගීය කරුණු කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කොහොමද ගැලපෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මම ගිය වැඩමුළුවේ දේශනාවට ගත්ත කරුණු කෙටියෙන් අද පළවෙනි දවසේ නිසා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අපිට පුළුවන් එතකොට ඒකෙම දිගට පැවැත්මක් විදිහට මේ පස්වෙනි කාරණාව ඉඳලා අපිට දවසින් දවස ඉස්සරහට යන්න පුළුවන් ඒ නිසා මම අපේ පද්දු මහත්තයන් ඉල්ලා හිටිනවා මේගොල්ලන්ට අන්තිමට CD එක හදනකොට ගිය පාරේ CD ටිකක් බණ ටිකක් මේකට දාලා දෙන්න. එතකොට මේක මම මේ දැන් මේ කියන්න හදන කරුණු සවිස්තර වෙයි කිතියේ. ඊට පස්සේ තමයි අපි මේ හාන භාගීය කරුණට පෙරඹෙන්නේ. ඉතින් මේන් පස්සේ මම ගත්තොත් කොතනින්ද මේ තුනේ කරුණ කියන පොත පටන් ගන්න කියලා කතමේ තයෝ ධම්මා බහුකාරා කියලා තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පටන් ගන්නේ. එකේ පොත පටන් ගන්නත් එහෙමයි දෙකේ පොත පටන් ගන්නත් එහෙමයි තුනේ පොත පටන් ගන්නත් එහෙමයි. මේ බණ භාවනා කරන කෙනෙකුට බොහෝ උපකාර කරන ධර්මය මොකක්ද? මෙතන අහන ධර්ම තුන මොකක්ද කියලා. ඒක නිසා අපි දැනගන්න ඕනේ තමන්ගේ නිවන සඳහා අපිට ඉතිහාසය ඉගෙන ගත්තොත් හොඳ භූගෝලය ඉගෙන ගත්තොත් හොඳ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තොත් හොඳ නැත්නම් අපි දැන් විශ්වවිද්‍යාලයට යන හිතියක් ගත්තොත් එහෙම මේ මේ විෂය ධාරාවල් තියෙන අපි තෝරගන්න ඕනේ වඩාත්ම Tamanට සිත් ගන්නාසුළු Tamanට උගක් උදක උපකාර වෙයි කියලා හිතන එක. දැන් මේ පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන උපකාරක ධර්ම තුනක්. සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ වඩාත්ම උපකාරක ධර්ම තුන මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම පිටු කරලා ගත්තොත් සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සත්පුරුෂ සංසේවනයේ තබා වෙන මොන જાතියක් ජීවිතේ හම්බ කරත් මරණ මොහොතේ පශ්චාත්තාප වෙන්න වෙනවා. හම්බ කරන දේෙන් වටිනාම දේ තමයි තුනී කර්ම වලින් බලනකොට සත්පුරුෂ සංසේවනය. මේ සත්පුරුෂ සංසේවණයකින් තොරව කවදාවත් සද්ධර්මය ඇහෙන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂයා සහ සද්ධර්මය කියන දෙක අචිනතගත ධර්ම දෙකක්. යම් තැනක අපිට සත්පුරුෂයා ලැබුණා නම් ඒ සත්පුරුෂයා ලැබුණයි කියලා කියන්නේ රූකඩයක් හම්බුණා, ෆොටෝ එකක් හම්බුණා නෙවෙයි. ඒ සත්පුරුෂයාගෙන් ප්‍රකාශනය වෙන්නේ සද්ධර්මය. ඒක නිසා ඒ පුද්ගලයාට සත්පුරුෂයා හමුවීමත් එක්කම හැබැයි වෙනසක් සිද්ධ වෙනවා. සත්පුරුෂයාගේ මේ ආශිර්වාද ලැබෙනවා නැත්නම් වෙන මොනක්වත් ලැබෙනව නෙවෙයි. මේ ශාසනයේ ප්‍රාතිහාරවල ඉර්ති ප්‍රාතිහාරියවත් ආදේශනා ප්‍රාතිහාරියවත් නෙවෙයි අනුශාසනා ප්‍රාතිහාරිය තමයි මේ ශාසනය පිළිගන්නේ. අනිකුත් ශාසනවල අනාර්ය ශාසනවල ඉර්ති ප්‍රාතිහාරිය ලොකුවට සලකනවා. ආදේශනා ප්‍රාතිහාරිය ලොකුවට සලකනවා. ඉර්ති ප්‍රාතිහාරිය කියලා කියන්නේ එක්කෙනෙක් වෙනදා 10 දෙනෙක් පෙන්ලා හිටනවා. ලොකු වෙලා පෙන්නවා පොඩි වෙලා පෙන්නවා වතුරේ විදලා පෙන්නවා මේවා කරනකොට මිනිස්සු අදහනවා පුදුම තාලෙට. නමුත් ඒ තුර නිවන නොතිබෙන්නේ ඉඳී තියෙනවා. නැත්තම් ඒව බුදුජානක සඳහන් කරන්නේ අනාර්ය ප්‍රත්‍යහාරය කියලා. එනිසා ආදේශනා ප්‍රත්‍යහාරය කියලා කියන අනුගේ හිත් කියවන්න පුළුවන්, උච්චාරචකම් කියවන්න පුළුවන්, ඒ අනුව වශී කරගන්න පුළුවන්. ඒකත් අනාර්යයි. බුදුජානකගේ දේශනාව තමයි ආදේශනා ප්‍රත්‍යහාරය තමයි ආර්ය ප්‍රාතිහාර්ය. ඒක තමයි අද මේ අවුරුදු 2600ක්ම සිද්ධ වුණේ ඔච්චරයි. දන්න කෙනා කියනවා අනිත් එක්කන අහනවා මේක විතරයි සිද්ධ වෙන්නේ. ඉන් එහාට මැජික් නෑ මේ සාසනය. ඉන් එහාට ගූඪ ධර්ම නෑ මේ සාසනය. ඒ නිසා සත්පුරුෂයා දැකපු දවසේ තමයි තේරෙයි. ඔය අපි හිතාන හිටපු මැජික් හේරම නිකන් රැවටිලි විතරයි, උරතල් විතරයි, ඒව නිකන් ප්‍රලාප විතරයි. Tamanට වැටහෙන දේ විතරයි අන්තිමට Tamanට ඉතුරු වෙන්නේ. නැත්නම් බහුකාර්ය ධර්මයේ වෙන්නේ මේ අහනකොට සුතමේ වශයෙන් Tamanට වැටහෙන ටික විතරයි. මේ බණ ඇහුවට පිං සිද්ධ වෙනවයි කියලා කියන්නේ උත්කෘෂ්ඨ වශයෙන් ඒ බණේ කියන කාරණා ටික වටහා ගන්නවා. නැතත් පිං සිද්ධ වෙනවා. මොකද මෙතන ඉඳගෙන ඉන්නකොට සතු මරන්නේ නැහැ. මෙතන ඉන්නකොට කච කච කරලා කතා කරන්නේ නැහැ. මෙතන ඉන්නකොට අනම්මනම් වෙන දේවල් හිතන්නේ නැහැ. නිසා ඊතන කුසලයක් තියෙනවා. නමුත් ඒ කුසලයේ මුදුන්පත් වෙන්නේ මේ කියන දෙමලේ තේරෙනවා. එහෙම නැතුව පාලියෙන් බණ කියනවා අපි සාදු කීක අහගෙන හිටියට සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ වැටහෙන තාලෙ. අන්න ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය ඒක මේ දැන් කාලේ අපි දන්නවා පොත්පත් වල තියෙනවා රේඩියෝ වල කරනවා ටෙලිවිෂන් වල කරනවා ඒ ඔක්කොගෙම කරන්නේ සත්පුරුෂෙක් පුල් කරගෙන තමයි. නමුත් සත්පුරුෂෙක් එක තියලා සද්ධර්ම ශ්‍රවණය තමයි ලැබුණොත් ඒකෙන් ලැබෙනවා ඒකෙන් මිනිහට වැඩක් වෙලා කියනවද නැද්ද කියලා තේරෙන්නේ එයා ධර්මානුධර්ම ප්‍රතිපත්තට වැටෙනවා. එන්ටි සද්ධර්මීය උපත්තිරුව කරන සූර්යයක ගැට ගහගෙන අපේ ගැට ගහගෙන හිටියට කරේ ඉල්ලගෙන හිටියට ඒකෙන් සත්පුරුෂයා ලැබුණයි සද්ධර්මයේ ශ්‍රවණය කරයි කියලා දැනෙන්නේ දැනෙන්න නම් Taman එදා ඉඳලා එක්ක සීල ප්‍රතිපදාව සමාධි ප්‍රතිපදාව ප්‍රඥා ප්‍රතිපදාවට බහින්න ඕන. වෙන විදියකට කියන්න පුළුවන් අපේ සිංහල බෞද්ධයන්ට මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන එක පටන් අරගන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවෙන්. ගිහියන්ග ප්‍රතිපදාව පටන් අරගන්නේ දාන සීල භාවනා කිය. ඒ නිසා මේ දානය කියන ගිහියන්ගේ මේ වැඩපිළිවෙල ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගැලපෙන්නේ නැහැ. ඒක ඊට වැඩිය පල්ලෙහා මට්ටමේ. දානේ දීලා ඒකේන සීලයක සමාදන් වෙලා ඊට පස්සේ භාවනා කියලා කියන එක සමත විදර්ශනා වශයෙන් කරනවනම් දැන් අපි මේ වැඩමුළුවකට ආවට පස්සේ දාන කතා නැහැ. කාට හරි පුළුවන් නම් අපි මේ භාවනා වැඩමුළුවට ආවේ සීල් දක්ලයි ඉන්නේ අපි කරන්න ඕන සමත විපස්සනා කියලා. මේ gedara ගිහිල්ලා දෙන්න තියෙන දාන ගැන කල්පනා කර කර ඉන්නේවා. එහෙම නැත්නම් වෙන දානමය කුසල මේ මෙතෙන්දී කටයුතු කරනවායි කියලා කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නෙවෙයි. මෙතෙන්ද ගැළපෙන්නේ නැති වැඩක්. තාම බාලාංශේ වැඩක්. මොකද මෙතන කවුරු හරි දෙන දානයක් වළඳලා සීල සමාධි ප්‍රඥා පූර්ණණය නැත්තම් ධර්මානුධර්ම ප්‍රතිපදාවයි කියන්නේ. ඉතින් ඒක හරි අමාරුයි. කොච්චර අමාරුද කියනවා නම් ගිහිගේ අතහැරීම කියන නමයි මේකට කියන්නේ. අපි ගිහිගේ අතහැරලා කවුරු හරි දෙන තම්බලා දෙන බතක් කාලා මේ සීල සමාධි ප්‍රඥා පුරන්න ගියාට පස්සේ ඒ දන් දෙන මිනිහා මේ දන් වළඳන මිනිහට වඳිනවා. ඒකයි බුද්ධහම කියන්නේ. දන් දෙන මිනිහා දන් වළඳන මිනිහට වඳිනවා. ගිහි ලෝකේ නම් දන් දෙන මිනිහට වළඳන මිනිහා වඳින්න ඕන. කන්න දෙන මිනිහට වඳින්න ඕන. මෙහෙ නෑ. කන්න දීලා වඳිනවා. ඒ තරම්ම මේ ධර්මාන ධම්ම ප්‍රතිපදාව කියන එක සමාජ වෙනසක් ඇති කරලා තියෙන එක කාගවත් හාස්කමක් නෙවෙයි බුදු දානසේගේ හාස්කමක් අදිෂ්ඨාන ශක්තිය. නිසා බහුකාර්ය ධර්ම Taman දන්නේ නැත්නම් මේ සත්පුරුෂ ශාස්ත්‍රයෙන් තමයි සියල්ල පටන් අරගන්නේ. සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි ඒක ක්‍රියාවත් වෙන්නේ. වෙච්චි නොවිච්චි බව තේරෙන්නේ එයා සීලය හැම වෙලාවෙම අධිශීලයක් වඩපත් කරන්න උත්සාහ කරන කෙනෙක් වෙනවා. චිත්ත භාවන හැම වෙලාවෙම අධිචිත්ත භාවනාව පාඩපත් කරන කෙනෙක් බාට වෙන්න ඕනේ. ප්‍රඥා භාවන හැම වෙලාවෙම අධි ප්‍රඥා භාවනාව පාඩපත් වෙන්න ඕනේ. සීලේ එක තැනක මෙට්ටහි වෙන්න ගත්තා නම් ඉතින් සත්පුරුෂ සත්පුරුෂ සංසිරණයක් ලැබිලා නැහැ. සීල එක තැනක මෙත් ඇහි වෙනවා නම් කාගේ හරි සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා නැහැ. වතුර පාවිච්චි කරනත් ලිඳක වතුර කුණු වෙනවා වගේ. ඉතින් එතනම එයා ඉන්නේ අනික් අයට වැඩිය සීල වෙන්න පුළුවන්. නමුත් සීල හැම වෙලාවෙම අලුත් වෙන්නේ නැත්තම්, පණපෙ වෙන්නේ නැත්තම්, අදි සීලයක් වඩපත් වෙන්නේ නැත්තම් ඉතින් එහෙ මේක පුස්කන්න පටන් අර ගන්නවා. චිත්ත භාවනාව අපි පළවෙනි ධ්‍යානෙ ලැබලා තියෙනවා, දෙක තියෙනවා, තුන ලැබලා තියෙනවා කියලා මොනම නම්බුවක්වත් නැහැ. ඒක ඊගාව මට්ටමට දිනු කරගන්න තමන් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන්නේ නැත්තම් ඒ බුද්ධලයාගේ මේ කියන පරිහානිය ඇවිල්ලා. ඒක නිතරම අලුත් වෙන්න ඕනේ. මේක වෙල්ඩිල් ලාම්පුවක් වගේ. මේ වෙල්ඩිල් ලාම්පුව පත්තු කරලා තියන්න බෑ. ඒක නිතරම ගෑස් පත්තු වෙනවා. ඊට පස්සේ ප්‍රඥා භාවනාව නිතරම අලුත් වෙනවා. ඒකේ තරම්ම සක්‍රීය දෙයක් සජීවී දෙයක්. ඒක තමයි සජීවී ශාසනයක් වැඩ කරන්නේ. ඒ නිසා Tamanda පුද්ගලිකවත් බලා ගන්න පුළුවන් මා තුල මේ බහුකාර්ය ධර්මය. මේකට සිංහලෙන් කියන්නේ බහූපකාර කියලා. බොහෝ උපකාර කරන ධර්ම සිද්ධ වෙනවාද කියලා. ඒ කෙනාට Taman තුල මේ සීල සමාධි ප්‍රඥා වැඩෙනවයි කියලා සිද්ධ වෙනවනම් අන්න ඒ මනුස්සයාට විතරක් පුළුවන් තව කෙනෙකුට සීලයක් රකපන් කියලා කියන්නේ. සමාධියක් රකපන් කියලා කියන්නේ. ප්‍රඥාවක් රකපන් කියලා කියන්නේ මොකද එයා තුල හැම වෙලාවෙම එකක් දකිනවා. ඒ විතරක් නෙමෙයි මේ මනුස්සයා භූගෝල ඉගෙන ගනී කියලා කියන්නේත් නැහැ ඊට පස්සේ. ඉතිහාසික නම් කියලා කියන්නේ නැහැ මොකද ඒව සූදු. ඒවෙන් කිසිම හරපද්ධතියක් නැහැ. ඒව ඉගෙනගෙන මේ සත්පුරුෂ ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ කියනවනම් සද්ධර්ම ශ්‍රවණය කරන්න වෙලාවක් නැහැ කියනවනම් සද්ධර්ම ධර්මාධර්ම ප්‍රතිපත්ති කරන්න වෙලාවක් නැහැ අපිට මේ ඉතිහාස භූගෝලේ කරන්න ඕනේ කියලා කියනවනම් එහෙම ඉතින් කෙරුවට කමක් නැහැ. නමුත් අපිට අත්උදව් කරන්න බෑ. මොකද ඒක බහූපකාර වෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති ටික අරගෙන පොඩ්ඩක් හදාarලා බලන්න. රජයක් කොහෙද අපිට සත්පුරුෂ සංසේවනට උදව් කරන්නේ. ආර්ථික විද්‍යාව හදාarලා බලන්න PhD නෙවෙයි ප්‍රොෆෙසර් ලෙවල් එකට ගිහිල්ලා සත්පුරුෂ සංසේවනය කියන වචනේවත් ওই විද්‍යාව කියනවා කියලා. සමාජ විද්‍යාව හදාරන්න ආයන් ඉඳලා අත්හැරනට කවදාකවත් ඕක නැහැ. ඒ නිසා අපි මේ බාහිර ලෝක විශ්යන් වලට ගත වෙලා ගත කරනකොට අපිට මේව ඇහෙන්නවත් ලැබෙන්නේ නැහැ. ඒකනේ මේගොල්ලෝ කටත් අරගෙන අහගෙන ඉන්නේ. අහන්නවත් නැහැ. ඉතින් ඒ වගේ කරුණු මේක බොහොම වටින දෙයක් වඩපත් කළ ධර්ම ගෞරවය පිළිබඳ සීලයක පිළිබඳ සිල්ලුතුන් මැද තියලා මේ අහඬ සලස්වනකොට කෙනෙකුගේ මානසික විප්ලවයක් හැබැයි විප්ලවයක් ඇතුළේ සිද්ධ වෙනවනේ දැන් මේ අවුරුදු 2600කට පස්සේ අපි මේ කරන මේ කටයුතු එහෙමනම් සාරිපුත්‍ර සාන්තේ මොනතරම් විප්ලවයක් කරන්නද බුදුරජාණන් වහන්සේ කොච්චර විප්ලවයක් කරන්නද ඒක නිසා එවැනි දේ අපි දවසක් ඇතුළත කොච්චර පොඩද ඇසුරු කරන්නේ මේ වගේ තැනක නොවුනනම්. අපේ අපේ දවසක ඇතුළු වෙන්නේ මොනවටද? ඉතින් මේක හරි භයානකයි. අපේ දරුවෝ කොහටද යොමු කරලා තියෙන්නේ කියන ප්‍රශ්නේ අහනකොට. කවුද කාටවත් Tamanගේ දරුවන්ට මේ වහූපකාර ධර්ම කියලා දීලා තියෙන්නේ? කියලා දෙන්න දන්නේ. එහෙම නැත්නම් අපි මෙහෙන් ගිය ගමන් දැන් මොකටද අමුඩ ගහගෙන නටන්නේ? ඉතින් මේ වාගේ මේ වෙනසක් කෙනෙකුට හිතෙනවා මුළු ලෝකෙට මේක කියලා දෙන්න පුළුවන් කවදාවත් බෑ. ලෝකෙට මේක අවබෝධ කර දෙන්න බුදුහාමුදුරන්ටවත් බෑ. බුදුරජාණන්සේ වගේ මෝඩ කොන්තරත් බාර ගන්නෙත් නෑ. බුදුරජාණන්සේ කතා කරන්නේ මේකට තේරෙන මනුස්සයාට ගන්න කියන්නේ කරාට කියලා දෙනවා. සාරිපුත්‍ර සාන්ති කියන්නේ අන්න ඒ බුදුරජාණන්සේගේ ක්‍රමයේ අමතක කරන්න එපා. පොඩ්ඩක් මතක තියාගන්න බහූපකාර ධර්ම තුනක් මොනවද කියලා ඇහුවොත් සත්පුරුෂ සංසේවනයයි මේක අවශ්‍ය කරලා තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය මේකට අවශ්‍ය කරලා තියෙන්නේ. ධර්මාන ධර්ම ප්‍රතිපත්තිය මේකට අවශ්‍ය කරලා තියෙන්නේ කියලා මතක තියාගෙන කටපාඩම් කරලා හරි තියාගෙන. නැත්නම් ගලපලා බලන්න ওই දේ බොරුද කියලා. සාර්ථක සාධනව කාටවත් මේක බොරු කරන්න බෑ කියලා. නමුත් බෞද්ධයන් අතර පවා දන්නේ කීයෙන් කී දෙනාද? එහෙම නැත්නම් ලෝකයෙන් ඉන්න සත්තු වලින් සත්තු සංඛ්‍යාවෙන් 100ට කීයද මිනිස්සුයෝ ඉන්නේ? ඒ මනුස්සයන්ගෙන් 100ට කීයද බෞද්ධයෝ ඉන්නේ. ඒ බෞද්ධයන්ගෙන් 100ට කීයද මෙවැනි ධර්මතාවයකට යෙදিলা කරන්නේ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මෙතන ලොකු තෙරපිනක් තියෙනවා. මේ પરම්පරාවට මේ පුංචි කොටසට මේ යෙදিলা කටයුතු කරන පිළිස්ස අපි සම්බන්ධ වෙච්ච එක. ඒ නිසා කිසි කෙනෙක් හිතන්න එපා මම කාලකන්ණී මට අරක ලැබුණේ නැහැ මේක ලැබුණේ නැහැ කියලා. මේ ලැබිලා තියෙන ටික අපි මිනිස්යන් අතරින් උත්තරම தත්ත්වයටපත් කරලා ඉවරයි යන්න ඕන. නමුත් ඒ ජීවිතෙත් අපි නිතරම කනගාටු වෙනවා මට අරක ලැබුණ මේක ලැබුණ කියලා. එන්නේ පශ්චාත්තාපයේ ආත්ම නැත්තම් මේ පෞරුෂත්වයේ හීන කරගන්න එක යෝගාවචරයට කොහොමඩක්වත් ගැලපෙන්නේ ගැළපෙනවා නම් ඒ මනුස්සයට සත්පුරුෂයෙක් හම්බ වෙලක් නැහැ තාම. සද්ධර්මයක් ඇහිලත් නැහැ තාම. ධර්මාධර්ම ප්‍රතිවත්ව ගිහිලත් නැහැ. ඒක නිසා මේ පළවෙනි දවසේ ධර්මදේශනාවේ සම්පින්දනයක් වශයෙන් එදත් මම ඒක ප්‍රකාශ කරා අදත් ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙකුට මේ පළවෙනි කර්මස්ථාන උපදේශය ලැබිලා මේ මං කරන මට කරගන්න ලොකුම උපකාරය සත්පුරුෂයන් හරහා සද්ධර්ම ශ්‍රවණිය හරහා ධර්මාදාන ප්‍රතිවත්ය හරහා මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියලා දන්නේ එකයි එකට සීය එළවන එකයි, එකට අප්‍රමාද වෙන එකයි කියලා යම් කිසි කෙනෙකුට දවසකට එක චිත්තක්ෂණයක්වත් සිහිය එළඹ තියෙනවා නම් අප්‍රමාදයේ එළඹ සිටිනවා නම් ඒ කෙනාට සත්පුරුෂ සංසේවනයේ ඒ වෙනකොටත් ලැබිලා සත් ධර්ම ශ්‍රවණයත් ලැබිලා මේක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. ඒක නිසා මේ ලැබිච්ච දේ කුණු කුඩේට විසිකරන්නේ නැතුව ටික ටික ටික ටික හරි කමන්නේ නැද මේ වගේ වෙලාවක ඉන්න වෙලාවක අපිට දැන් පරියන්කයක චිත්තක්ෂණ කීයක්ම මම දැන් මෙතන ඉන්නවද ඊගා පරියන්කට යනකොට ඒක වැඩෙනවද සක්මණේ ඉනකොට චිත්තක්ෂණ කීයක් මම මම දැන් මෙතන නැත්තම් මම සක්මන් කරන බව දන්නවද කනකොට කන බව දන්නවද යනකොට යන බව දන්නවද කියලා මේ චිත්තක්ෂණ ටික ටික වැඩෙන ආරයකට යනවනම් එයාට පැහැදිලිව පේනවා සද්ධර්ම සත්පුරුෂ සංසේවනේ ලැබිලා සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා ධර්මාන දනු ප්‍රතිපත්ති ලැබිලා ඕක හදිසි කරන්න යන්න එපා. කලබල කරන්න යන්න එපා. ඕක ටික ටික ටික ටික වැඩි කරන වැඩි කරන යන්න. ඒ නිසා මේ විදිහට යම් වෙලාවක මේ බහුකාර්ය ධර්ම ටික යම් කිසි කෙනෙකුට ලැබුණා නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එහෙව් කෙනා මොකද්ද කොළ යුත්තේ මොකද්ද වැඩි යුත්තේ එයා කලාතුරකින් හම්බෙන්න මේ බහූපකාර ධර්ම ලැබුණා කතමේ තයෝ දම භාවේ තබ්බා සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තියෙනවා සමාධි මට්ටම් තුනක්. ඒ සමාධි මට්ටම මේ චතුත්වචනාසේ දේශනා කරපු එක බණ භාවනා කරනකොට নানা ප්‍රකාර කාම ගුණයන්ගේ හිත සැරිසරනව වෙනුවට එක එක කාම වස්තුනේ හිත සැරිසරනව වෙනුවට තමන්ගේ ඉරියව්වේ හෝ ඉඳගෙන ඉන්නකොට නම් ආස්වාද ප්‍රසආචෝ පිම්බීම ඇකිලි වෙන්න පුළුවන්. සක්මන් කරනවා වම දකුණු වශයෙන් ඒ අරමුණේ මෙනෙහි කෙරමේ අරමුණට මූණ දාන ගතිය වැඩෙනවනම් අන්නේ වැඩිම තමංගේ හිතසෝ පිළිස කියනවා. විතක්ක ਵਿਚාරෝ සමාධි කියලා එකට කියනවා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආස්වාස් ප්‍රසවාසයේ හිත පවත්තන්න වැඩි පිළිවෙල ඉන්න පුළුවන්. නැත්නම් සක්මන් කරනකොට වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් වම තබන තබන වෙලාවේ විතක්කය යොමු කරමින් විචාරයේ යොදමින් මේ වම තියෙන දකුණ නෙවෙයි දකුණ තියෙනට වම නෙවෙයි කියලා විචාර බුද්ධියත් සහිතව මෙනෙහි කරමින් යන ගතිය යෝග ජීවිතය අපි ඉස්සල්ලාම අකුරු කඩපාඩම් කරනවා වගේ. ඒ නිසා විතක්ක ਵਿਚාරෝ සමාධි කියලා මේකට කියනවා විතක්කය කියලා කියන්නේ මෙනෙහි කරන එක කියලා අපි දල වශයෙන් හිතාගන්නේ ਵਿචාරය කියලා කියන්නේ මෙනෙහි කරන දේ අනිත් එකෙන් වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? මේ විතක්ක ਵਿਚාර සමාධිය කරගෙන යනකොට එයාට මේ අරමුණ හුරු උණයි කියලා හිතමු. දැන් අද අපි ප්‍රශ්න විචාර තුඟ වැඩ පිළිවෙලේ කීප දෙනෙක්ව කියලා තිබුණා. හිත හිතින්නෙම නෑ අරමුණ. හරියට නන්නත්තර වෙනවා. නමුත් එහෙම කෙනෙක් ප්‍රයත්නේ අත නැහැර මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කළා කවදා හරි හිතමු මට ඊට වැඩිය හුස්ම දෙකක් කරව එක තුනක් බලන්න පුළුවන් වුණා සක්මන් කරලා දෙක තුනක් පියවර බලන්න වුණා හතරක් පහක් බලන්න පුළුවන් කියලා අරමුණෙහි මූණට මූණ දාලා හිත හිටියානම් දවසක් එයි මෙනෙහි නොකර ආස්වාසේ ප්‍රසවාසයේ දෙක අහු වෙනවා මෙනෙහි නොකරම වමේ දකුණේ වෙනස අහු වෙනවා මෙනෙහි නොකරම ඉඳගෙන ඉන්නකොට තියෙන ඉරියව්වයි ඇවිදිනකොට ඉරියව්වයි දෙකේ වෙනස තේරෙනවා. එතකොට ඒකෙත් කියනවා අවිතක්කෝ ਵਿਚාරමත්තෝ සමාධි. විතර්ක කරන්නේ මෙනෙහි කරන්නේ විචාර බුද්ධිය තියෙනවා. ඒක අර කලින් කලින් වැටි වැටි බෑ බෑ කිය කිය නැගිටලා ආපු එක නාලිය. මෙහෙම කරගෙන කරගෙන යනකොට අපි ගත්තොත් හුඟක් වෙලාවට මම ගන්නේ ඉඳගෙන ඉන්න යෝගාවචරයේ නිදර්ශනයක් ආනපාන කරනකොට වෙලාවක් එනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලාන ඉඳලා මෙනෙහි නොකර බලාන ඉන්නකොට ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනසම දැනී යන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචර දන්න මම ඉන්නේ ආස්වාස ප්‍රස්වාසයේ තමයි. මේක ආස්වාස මේක ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්නත් බෑ. ආස්වාස ප්‍රස්වාසයේ දෙක පෙනෙන්නේ දෙකම වායෝ ධාතුව එක්ක කම්පනයක් එක්ක සහැල්ලුවක් එක්ක ආලෝකයක් මොකක් හරි දෙකම සම වෙලා. ඒකට මේ යෝගාචර හම් වෙනවා ඊට වැඩිය උස සමාධියක් උසස් සමාධියක් විතර්ක කරන්නෙත් නැහැ. විමසුන් නුවණට දෙකේ වෙනස අහුවෙන්නෙත් නැහැ. මේ බලබලා හිටපු දෙකේ ආශ්‍රස් ප්‍රසාසික සමව පේන්න පටන් ගන්නවා. යා දන්නවා මේ වැරදිලා නෙවෙයි. ආපු ඉතිහාසය ඇටි ඉස්සෙල්ලා මම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමයි මේක දැපෙන දමා ගත්තේ. කී කරු කරගත්තේ. දැන් මෙනෙහි කරන්නේ නැතුව ඉස්සෙල්ලා ආශ්‍රද ප්‍රසන්න පිළිුණා. දැන් මෙනෙහි කරන්නේත් නැහැ. දෙකේ වෙනසකුත් නැහැ. මේන්න මේ විදිහට සමාධි මට්ටම් තුනක් ඕනම සමත කෙරුවත් විපස්සනා කරත් මේ ගොඩක් ඇත්තට අදාළ වෙන විපස්සනාවට යෝගාවසරයට තේරෙන පටන් ගන්නවා. ඒ නිසාද සත්පුරුෂ සංසයෝනේ ලැබුණා නම් සද්ධර්ම ශ්‍රවණේ ලැබුණා නම් ධර්මාදාන ප්‍රතිපදාව යනවා නම් තමයි තේරෙනවා. ඕනෙම අරමුණක් දිහා අපි මෙතන ආනාපාන නිදර්ශනය ගත්තොත් එකම අරමුණක බොහෝ වෙලා හිත පවත්වනවා කියන එක ස්වභාවික නෑ. ඒක මෙනෙහි කිරීමෙන්මයි කරගන්නේ. කරගෙන ගියාට පස්සේ අරමුණ එන්නේ එන්නේ එන්නේ බොද වෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ එන්නේ දිය වෙන්න පටන් ගන්නවා. අරමුණු මාරු කරොත් එදේන අරමුණට රුචිය වැඩි වෙනවා. එකම අරමුණ බොහෝ වෙලා බලන් හිටියොත් ඒ රුචිය කියන තෘෂ්ණාව දුරු වෙනවා. ඒ දුරු වීම තමයි අවිතක්ක සවිකත් හවිතක්ක සවිචාරෝ සමාධි අවිතක්ක ਵਿਚාරමත්ෝ සමාධි අවිතක්කෝ අවිචාරෝ සමාධි කියලා යෝගාවචරයට තේරෙනවා අරමුණෙන් අරමුණට පැන පැන මේ සංසාරයේ ගමනේදී අපිට හැමදාම අරමුණ વિશે ගිජුකම තියෙනවා රුචිකම තියෙනවා එකම අරමුණක් බොහෝ වෙලා ඇසුරු කරොත් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගෞරවයක් වශයෙන් ඒ අරමුණේ එnde එnde එnde දුර්වල වෙනවා විරංජන වෙනවා දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා බලනකොට නම් කුකුල් කර්මනේ සුදු රතුයි තමයි කර්මන දිහා බලන්නේ ඒක අන්තිම නිකන් සක වගේ කියලා කියන හග්ගෙඩියක් වගේ බොඳ වෙලා යන්න පටන් ගන්නවා මේක මේ සාරිපුත්‍ර සාන්ති කියලා දුන්නේ නැත්නම් භාවනා කරන්න කෙනෙක් නම් හිතන්නේ මට භාවනාව කම්මැලි වුණා එපා වුණා සතිය නැති වුණා අරමුණ නොදෙනී ගියා කියලා චෝදනා කරනවා ඔත් මේ සමාජ මට්ටම් තුනක් කියලා දාන්නවනම් අපි කිව්ව ලෑස්තිලා යනවනම් ඒ යෝගාචරික ලොකු ධෛර්යයක් වෙනවා. මේක මට අම්මා දීපු තාත්තා දීපු ඉස්කෝලේ පාඩම් පන්ති පන්ති කාමරේ හම්බෙච්ච එකක් නෙවෙයි අරමුණක් එක දිගට බලා සිටීමෙන් බුදුහාමුදුරන්ටත් ওই ටිකයි වෙන්නේ සාරිපුත්‍ර සාන්තත් ওই ටිකයි වෙන්නේ මටත් ওই ටික වුණා කියලා භාවේ තබ්බා වැඩි යුතු දේ මොකද්ද කියලා යාට තේරෙනවා ඕනෙම අරමුණක ලෝකේ තියෙන ඕනෑම අරමුණක වැඩි වේලාවක් බලාන ඉන්නකොට ඉන්නකොට ඒක ඒක තියෙන විචිත්‍ර ගතිය රංජනය කරන්න පුළුවන් ගතිය විරංජන වෙන්න පටන් ගන්නවා. මේක සමාධියක උත්කෘෂ්ඨ ඵලයක්. ඒ නිසා භාවයේ තබ්බේ මොකද්ද කියලා යෝගාවචරය දන්නේ නැත්නම් යෝගාවචරය හිතනවා ඉන්දින්න අරමුණු විචිත්‍ර වේවි, ඉන්දින්න අරමුණු රුචි වේවි, එන්නෙන් අරමුණේ මට ප්‍රීතිය වැඩේවි කියලා නෑ. ඒක නෙමෙයි හිත වෙන්නේ. බලන ඉන්නකොට ඉන්නකොට අරමුණ ගිවන් වීම සිද්ධ වෙනවා. ඒක ලෑස්තිලා ගියොත්, දැනගෙන ගියොත් අපි සාහිත්‍ය සංස්කෘතික ගෝලිය බාටපත් වෙනවා. අරමුණ වල විචිත්‍රත්වය බලාපොරොත්තුනොත් මාර පාක්ෂික වෙනවා. කෙලස් බර වෙනවා. ඒ නිසා වැඩි යුත්ත මොකද්ද කියලා දැනගන්න ඕනේ. ආන්න එහෙම බලන ඉන්නකොට අරමුණක් අරගෙන පරියන්ක වේවා සක්මනේව බලන ඉන්නකොට එයාට තේරෙන්න පටන් ගන්නවා ඕනෙම අරමුණක මාරු කරමින් මාරු කරමින් අත්යෙන් අත්යෙන් පැන පැන යනවට වඩා එක අරමුණක හිටියොත් එක අරමුණකම සුඛය තියෙන වෙලාවකුත් තියෙනවා දුක තියෙන වෙලාවකුත් තියෙනවා සැප දුක දෙක නැති තැනකුත් තියෙනවා අපි හිතන්නේ මේ අරමුණ හැමදාම සුඛයි මේ අරමුණ හැමදාම දුකයි ඒ නිසා මේ සැප දුක නැති දේවල් අපේ ලයිස්තු ඇත්තෙත් නෑ මොකද ඒවා කාලකණ්ණි දේවල් කියලා අපි වැත්තකට දාලා අපි මේ සැප පිටිපස්සේ දුවන්නේ. නමුත් ඕනෙම අරමුණක් කරන් බොහෝ කල් භාවනා කරපේ කරනාට තියෙනවා වර එක මේ අරමුණ සුඛසේ පේනවා. වර එක ඒ අරමුණම දුකසේ පේනවා. වර එක මේ අරමුණ සැප දුක දෙක නැති මධ්‍යස්ත එහෙම නැත්නම් ගණන් ගන්න දෙයක් නැති තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා සාරිපුත් සරුවචන වහන්සේ සඳහන් කරනවා ආනාපානය කරන කෙනාට වර එක ආනාපාන ඉතාම ප්‍රනීත සාතසහගතව මිහිරිව පේනවා. තව එකනකට ආනාපානෙ පේනවා එපා වෙලා. කම්මැලි, නීරස වෙලා. සව වෙලාවකට මේ ආනාපානෙ භාවනා කරද්දිම සද්ධාහමින් ඉන්නවා. ආනාපානෙ කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. විඳීමක් නැහැ. පාඩු උනේ නම් ආනාපානෙ කරන්න හැබැයි ඉන්නේ සද්දයක් අහා. ඒ වෙලාවේදී ආනාපානෙ සිද්ධ වෙනවා මැරිලා නැහැ. නමුත් යෝගාචර දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්නම් මොකද ඒකෙන් සැපයක් දුකක් දනවන්නේ නැහැ. ඒ නිසා ඕනෙම අරමුණක මේක රුචි වෙන වෙලාවක් තියෙනවා. ඔය කොච්චර කිව්වත් ඒ රුචි දේ අරුචි වෙන වෙලාවක් එනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මාතා යතා නියම් පුත්තන් කියලා තමන්ගේ කුසින් වදාගත්ත දරුවට මව කරන ප්‍රේමය අපි දන්නවා බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන නිදර්ශනය කියලා. නමුත් වෛශ්‍යාවට හම්බෙච්ච දරුවගේ බෙල්ල මිරිකලා කක්කුසි වලට දානවා ඒ වෛශ්‍යාව. හැම අම්මටම දරුවා මෙහිදී නැහැ. අම්මත් දරුවා මිහිරි වෙන්නේ අම්මා රාජමහේජිකාවන් නම් විතරයි ගොඩක්ම. මොකද දන්න ඉපදින්නේ දරු පැටිය රජ පැටිය කියලා. වෛශ්‍යවන්ට හම්බෙන දරුවෝ නැත්නම් අනාචාරයේ හැසිරලා හම්බෙන දරුවන්ට කරන දේවල් අද දන්නවනම් අමානුෂිකයි. අද චීනෙට ගියොත් එහෙම ගබ්ස කරපු දරුවන් හදපු සුප් විකුණන්න තියෙනවා. එක එක සුප් එකේ දරු පැටව තුන් හතර දිනේ තම්බලා හරිම ගණන්. ඒක බොහොම ගණන්. එන්නේ මේ ස්ටෙම් සෙල්ස් නෙදී ඒක හදපු සුප් තියෙනවා මොකද අපි හිතුවට එහෙම නෑ ලෝකේ හැම දරුවට අම්මා ප්‍රියමයි කියලා කිව්වට බැලලි මේ අපේ බැලලියක් හිටියා මෙහෙම පැටි අරගන්නව කනවා වදන පැටිය වදන ගමන් අතින් අරගෙන කනවා පස්සේ අපේ කට්ටිය ගෝණියක දාලා පිහිකෙරුවා මේ බලාගෙන ඉන්න බෑ මේ ජරාව කන්‍යම් වරණ්‍යම් කියන්නේ කුචු කොච්චර කන්‍ය කන්‍ය කන්‍ය කන්‍ය කියන්නේ මරණ්‍යම් මරණ්‍යම් මරණ්‍යම් කියලා කතා කරන්නේ වදන දරුවා කනවා. ඒක නිසා අපි හිතාන හිටියන මෙයා නම් මට හැමදාම ප්‍රියයි කියලා මොහොතකට අරියට අපිට වෛර කරන්න වෙනවා. අපි හිතනවා මේක හැමදාම වෛරකාරයක් කියලා අපිට නොසිතූ සප සම්පත් තුකින් හම්බ වෙනවා. සමහර අරමුණු තියෙනවා අපිට තියෙනව දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ සැප දුක් දෙක නෑ. නමුත් හදෑරුවේ නැත්තම් බහූපකාර ධර්ම ඇතුව භාවිත මනසකින් බැලුවේ නැත්නම් අපි හිතන්නේ නෑ මේ දේවල් නම් ඒකාන්ත සැපයලවන දේවල් මේව නම් දුක් දෙන දේවල් කියලා අපිට සංස්කෘතිකෙන් අපි හැදිච්ච පරිසරයෙන් අපේ ඔළුව කුරුවල් කරලා තියෙනවා මොනම දෙයක්වත් කේවල වශයෙන් සුඛත් නෑ දුකත් නෑ අදුක්කම සුඛත් නෑ ඒව මාරු වෙනවා ඒක නිසා සර්වඥාන්ච අපට කියනවා ආනාපානෙ බැලුවොත් ආනාපානෙ සුඛ අවස්ථාව බලපං මිහිරි අවස්ථාව ඒකට කියනවා මනාප අවස්ථාව අමීරි අවස්ථාව. සක්මනේ මිහිරි අවස්ථාව දෙනවා අමීරි අවස්ථාවක් තියෙනවා. මේක බලන්න නම් අපි මේ ලැබෙන අත්දැකීම් සියල්ලම වාර්තා කරනවා මිසක් මේක වේවා මේක නොවේවා කියන හැඟීම් තියාගත්තොත් උන්දට කවදාකවත් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයක්වත් නිවනක්වත් අවබෝධ කරන්න බෑ. එයා කිව්වොත් දැන් මේක නම් අනිවාර්යයෙන්ම සුඛයි. ඒක පස්සේ යන්න ඕනේ කිව්වොත් පැහැදිලිවම කියතයි ඒකෙන්ම තමයි යට මැරෙන්න වෙන්නේ. මේ ලෝකේ ඒකාන්ත සුඛ දෙන මොනම දෙයක් අත්තක් නැහැ තියෙන හැමදේම වෙස්තරලෙන දේවල්. ඒක නිසා කෙනෙක් පරිඤ්ඤය වශයෙන් හොඳට පිළිසුන් දැනගන්න ඕනේ අපි ඊටාම සුඛයි සුබයි ආත්මයි කියලා හම්බ කරගෙන සාරිපොටි ගැට ගහගෙන කිහිල්ල ගහගෙන සුරේ දාගෙන තියන් ඉන්න දේවල් මාරාන්තිකයි සමහරලා. අපි සිංහල ඉතිහාසයේ රාජාවලියේ රජවරු මැරලා තියෙන්නේ 148ක් තමන්ගේ පුතාගෙන්. රාජ්‍ය ගන්න පුතා මර පුතා රජුරු මරන. ඉතින් පුතෙක් හම්බෙච්චාම රජුරු කොච්චර සතුටු වෙනවද? අනේ රජකම ගෙනියන්න මට පුතෙක් හම්බුණයි කියලා. අජාසත් රජුරන් කතාව ඔයගොල්ලෝ අහලා තියෙනවද? අජාසත් රජුරු හම්බ වෙනකොට කොසල් රජුරවන්ට බිම්බිසාර රජුරවන්ට පුදුමාකාර සතුටක් ඇති වුණා රාජ්‍ය ගෙනියන්න. නමුත් එදා ගබඩාවේ තියෙන ආයුධ දිලිසෙන්න පටන් ගත්තා. එතකොට පෙරේව බමුණන් කියලා තියෙනවා මෙයා උපදින්නත් ඉස්සෙල්ලා උඹේ හතුරේ. අජාත ශත්‍රු. ඒසා නම තිබ්බේ අජාත ඉපදින්නත් ඉස්සෙල්ලා හතුරේ. තාත්තා මරණකම් මේ සෝවාන් වෙච්ච රජ කෙනෙක් මැරුවේ. ඒක නිසා මේ අපි ප්‍රිය කරන වස්තු සියල්ලකේම මොකද්ද ඕකුණක් කියන. මොකද්ද අප්‍රිය පැත්තක් තියෙනවා. අය අප්‍රිය කරන හැමදේම මොකක් හරි හොඳ පැත්තකුත් තියෙනවා. මෙන්න මේ විදිහට මේ මතුවෙන අරමුණට මූණතට එන දේ බලන්නේ නැතුව ඒකට හැලෙන්නේ නැතුව ඒකේ ප්‍රිය අවස්ථාවක් තියෙනවා අප්‍රිය අවස්ථාවක් තියෙනවා දෙක කලවම් වෙච්චි අදුක්කම සුඛ අවස්ථාවක් තියෙනවා කියලා බලන්න පුළුවන් නම් අපි මේක දීලා මේක ගන්න කද්දාකවත් යන එකක් නෑ මොකද මේ අපි කියන උඩරට කතාවක් තියෙනවා හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්තයි කියලා එහෙම නැත්නම් කියනවා රාජසිංහ රජුරු මිරිස් දීලා ඉඟුරු ගත්තයි කියලා කොයි එකෙත් තියෙන එකම ගුණේ නමුත් අපි අර ගෑණි ඕනේ මේ ගෑණි එපයි කියලා මොන්න තරම් දවසකට නටනවාද කියලා බලන්න මේ දේවල් වල රුචිකත්වයේ. නමුත් අපි දැන් නව රුචියට තෝරගත්ත දේ තුල මායя ඉන්නවා. ඒ නිසා මේව વિશે සමහිතින් බලන්න නම් අර කියන විතක්ක ਵਿਚාරෝ සමාධි, අවිතක්ක ਵਿਚාරමත්ෝ සමාධි, අවිතක්කෝ අවිචාරෝ සමාධි කියන මට්ටම් තුනට ගියාට පස්සේ නම් තේරෙනවා මේ ලෝකේ ඔක්කොම හතර මහ භූතයන් මිස මොනම දෙයක්වත් මේකේ තාරාතිරම් ಜಾති ආගම් ભેද ඔක්කොම පටවගත්ත සායමක් විතරයි. ඇතුළේ තියෙන නිකන් අතරමහා භූතයන් විතරයි. ඒ නිසා වේදනාවේදී තියෙන මේ අපි හොයාගෙන යන මේ සැප අනුන්ට දෙඤ්ඤම් කියන මේ සැප බුදුචානන්ස නිකන් උපහාසයට ලක් කරනවා. ඕකේ ඇති හැටිය දකින්ද ඒ කියන්නේ පරිඥයන් කියලා ආත්පසින් දැක ගන්න කියලා. එතකොට යාර තේරෙන පටන් අර ගන්නවා. මේ අතර මේක හොඳයි මේක නරකයි කිව්වොත් විතරයි අපිට ඒක ලබා ගන්නට ආශාවකුත් මේක ලැබුණොත් කනගාටුවකුත් ආතතියකුත් අසහනකුත් එයි. දේවල් ඔක්කොම පිළිබඳ තියෙන යථා භූත වශයෙන් මේක තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ දැක්කනම් මට හැමදාම කෙහෙල් ලැබරිය මුල් ලැබරියම ඉල්ලලා මං අඬන්නේ නැහැ. කොයි අවදීන් කැවත් කෙහෙල් තමයි. දැන් වැඩි යුතියන්ට අමුත්තන්ට ගෙදරට ආවම මුල්ලවරින් දුන්න නැත්නම් තරහ වෙනවනේ. ඉස්සල්ලාම වතුර ඇල්ලුවේ නැත්නම් තරහ වෙනවනේ. ඒකනේ අපේ සිටිත. ඒ ඔක්කොගෙම තියෙන්නේ මේ කොහින්ද වරගත්ත මාන්නයක් විතරයි. ඊට පස්සේ සාර්කච්ඡ සාංශය අහනවා මේ විදිහට දත යුත්ත පිළිසින්ද දත යුත්ත හරියට දැනගත්තට පස්සේ ඒ ඒකේනා ප්‍රහාණය කරන්න ඕනේ මේක යට තියෙන කුණක්. මේ අපිට මේ පිස්සු වටන කුණක් කියනවා. අන්නේ කුණ ප්‍රහාණය කරන්න ඕනේ. එතකොට තමයි මේ පැහැදිලිව මේ බුදුහාමුදුරෝ කියන එක සාරිපුත්‍ර සාංශ පෙන්වන්න හදනක පේන්නේ. ඒ කුණ තමයි තෘෂ්ණාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුනකට කැඩලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දුක දුකට හේතුව ගැලවීම ගැලවීමට මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය කියනකොට දුක ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් පෙන්න ඒකට හේතුව පෙන්න්නේ තෘෂ්ණාවනේ ඒක කවුරුත් වගේ සිංහ පොඩි බෞද්ධය පාව දාන්නේ නමුත් මේ තෘෂ්ණාව සරුවචනසේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා පෙන්වනවා ඉතින් ගියේ පාර වැඩමුළුවේදී අතරමඟදී ප්‍රශ්නයක් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ අපිට විභව තණ්හාව ගැන පොඩ්ඩක් කියලා දෙන්න මොකද ඒක තේරෙන්නේ නැහැ කියලා මම ප්‍රශ්නේ ප්‍රශ්නේ කළුවා ඇත්තක තිබ්බා ධර්මදේශනාවේදී මුටක් කරන්නම් කියලා පස්සේ අන්තිම දවසේ ධර්මදේශනාවේ මාතෘකාව තිබුණේ ඊ වැඩමුළුවේ මේ ප්‍රහාණය කළ යුතු ධර්ම මොකද්ද? කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉතින් ඒක පිළිබඳව විස්තර කරන්න ඉස්සෙල්ලා මම ඊට පස්සේ දැන් අපි ඉස්සරහින් තියාගත්ත කාරණාව අපි මේ වැඩමුළුවට ගත්ත පළවෙනි කාරණාව කතමේ තයෝ ධම්මා හාන භාගියා. තමන් පරිහානියටපත් කරන ධර්ම තුන මොනවද කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා. ඒකෙදි පෙන්නන තියෙනවා තීනි කුසල අකුසල මූලානි තණ්හා අකුසල මූලං දෝෂෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං අපි දන්නවා මේ අපි සංසාරේ බැඳිලා තියෙන්නේ මේ තණ්හා ලෝභ දෝෂ මෝහ කියන එක සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක ඉන්න බෞද්ධයන්ට එච්චරම අලුතෙන් ගන්න දෙයක් නැහැ. එතකොට හැබැයි ප්‍රශ්නයක් මතුවෙනවා උග්‍ර ප්‍රශ්නයක් මතුවෙනවා මේ තුනම අපි සංසාරයට බඳිනවා නම් ඇයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තෘෂ්ණාව විතරක් දැක්වේ කියලා. තම අපි පිළිහෙන්න කරුණු තුනක් එක විදිහකින් පේනවා. අතනදී ඔක්කොම පිටු කරපුවාම එකකට එකකට දාන්නේ. තෘෂ්ණාව වශයෙන් දාන්නේ. ඉතින් මේක ඔය පටිච්චසමුප්පාදේ වේදනාපච්චය තණ්හා කියන තැන ඔය මූගුක් භාවනා ක්‍රමයේ වගේ බෝරුමේ තියෙනවා මේ පටිච්ච සමුප්පාදයේම විශ්ලේෂණය කර කර උගන්වන ක්‍රමයක්. ඒකෙදිපි ඒකෙදි උගන්වනවා හැම වේදනාවකින්ම තෘෂ්ණාව ඇති වෙනවා. ඒ තෘෂ්ණාව නිසා උපාදාන වෙනවා. ඒක තමයි භව වෙන්නේ. නමුත් අපි දන්නවා එදිනදා ජීවිතයේ අපි ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නේ ආශාවට වැඩිය තරහයි. අපිට තියෙන සියලුම මානසික අසහන සේරටම හේතුව තරහ. නමුත් එක හේතුව පෙන්වනකොට පෙන්වන්නේ තෘෂ්ණාවක. ඒකට මොකද්ද මේ තෘෂ්ණාව සහ තණ්හාව අතර තියෙන සම්බන්ධතාව අපි හිතන්නේ විරසක ධර්ම දෙකක් කියලා. තෘෂ්ණාව කියන එක ආශාව තරහව කියලා කියන්නේ එපා වීම. එනිසා මේ ආශාව සහ එපා වීම කියන එක අපිට පේන්නේ බොහොම දුරස්ත ඒකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් කියලා. නමුත් භාවනා කරගෙන යනකොට නැත්තම් මූලධර්ම වශයෙන් දැනගන්න ඕනේ තෘෂ්ණාවේ හේවණල්ලක් තමයි ද්වේෂය කියලා කියන්නේ. අපි පිළිගන්න කැමති නැති වුණාට අන්න එතනදී මේ මේ මම මේ පෙන්වන්න හදන ධර්ම විස්තර කරන්න හදනකොට මට සිද්ධ වෙනවා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු තෘෂ්ණාවේ ආකාර තුන පෙන්වන්නේ. මේ කාම තණ්හාව කියන එක අපි ගිය පාර වැඩමුළුවේ අන්තිම දවසේ දේශනාවේදී මතු කරගත්තේ කෙනෙකුට දී යති චිත්තක්ෂණයක ඇසපිනවීමට තියෙන ආශාව, කනපිනවීමට තියෙන ආශාව, නාසය, දිව, කය, මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික පිනවීමල තියෙන ආශාවට තියෙනවා කාම තණ්හා කියලා. මට දැන් මෙතන ඉඳගෙන මේ කකුල රිදෙනවා නම් ඒක වෙනුවට මට සැපක් ඉල්ලනවා. මේ පේන දේවට වැඩිය හොඳ රූප බලන්න ආසාව. ශබ්ද, ගන්ධ, රස, පහස ඉතින් මේ කවදාහකවත් ලැබිච්ච කෙනෙක් ලෝකේ නැහැ. ශක්විති රජකම ලැබුණත් සර්වඥාන්සේ සඳහන් කරනවා මහා සුදස්සන වශයෙන් පෙර ශක්විති රජකමක් ලැබලා තිනවා. එතකොට ලෝකේ තියෙන කොදෙව් 700යි. දූපත් 700යි බුදුහාමුදුරු කියන විදිහට ඔක්කොම. දූපත් 700ටම රජ වෙලා රාජධානි 700ක් තිබිලා කියනවා මාලිකා 700ක් තිබිලා කියනවා වැව් පොකුණු 1000 වැව් පොකුණු 1700 700 තිබිලා කියනවා එක එක මාලිගාවක අඹුවන් 700 700 ඉඳලා තියෙනවා. ඇත්තස් පාබල සේන රත සේන 700 700 තිබිලා තියෙනවා. ශක්තිති රජ වෙලා තියෙනවා. ඒත් මැරිලා තියෙන්නේ තෘෂ්ණාව. කවදාහකවත් මොන සැප ලැබුණත් එක එක්කත් නැහැ. ලැබිච්ච නැති කාණන් ඉතින් හිතාන ඉන්නවා ලැබිච්ච කට්ටිය සැපේ ඉන්නේ කියලා. ලැබිච්ච කෙනා විතර දැවෙන කෙනෙක් දුප්පතරත් වැඩි දැවෙන. ඒක නිසා මේ යේසුස් වහන්සේ කියලා තියෙනවා දුප්පතා මේ ස්වර්ගයට කිට්ටුයි කියලා. පොහොසතා විතර ජඩකම් කරන්නේ නැහැ දුප්පතා. හැබැයි ඌ හිතාන්නේ අම්මෝ දැන්න පොහොසතා දැන්නත් ඉන්නේ මේ ස්වර්ගය කියලා තමයි ඌ හිතාන්නේ. ඌ හිතාන්නේ නෝ මේ පොහොසතා දැන්න ස්වර්ගය කියලා. දපොත් දුප්ප පොහොසත් මිනිස්සු දන්නවා බඩේ biju තැම්බෙන හැටි. කොච්චර තැම්බෙනවද කියන එක ඒ මේ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා. ඒ ස්වාමීන් වහන්සේ ඇමරිකාවට ගියාට පස්සේ ඒ නෝන කෙනෙක් මේ වගේ සභාවක ප්‍රශ්න අහනකොට කිව්වලු ස්වාමීන් වහන්සේ අපි ලෝකේ පළවෙනිම දියුණු රට වශයෙන් අපි හිතුවා අපි යන කන්තෝරුවේ යාකන්ෂන් කරලා තියෙන්න ඕනේ කියලා අපි කෙරුවා ස්වාමීන් වහන්සේ. අපි හිතුවා අපි ගෙදර යාකන්ෂන් කරලා තියෙන්න ඕනේ කියලා මොකද සීතීත්වයක් ඒ නිසා අපි ඒක කෙරුවා ස්වාමීන් වහන්සේ. ඒ ඔෆිස් එකේ ඉඳලා ගෙදෙට්ට යන්න අපිට කාර් එකක් තියෙනවා ඒක යාකන්ෂන් කරලා තියෙනවා කියලා ඒක කෙරුවා ස්වාමීන් වහන්සේ. ඒ උෂ්ණ කාලයට සීතල ඇති කරන ෆ්‍රිජ් එකක් තියෙනවා අපි ගත්තා ස්වාමීන් වහන්සේ. කාමරේට කාමරට ටෙලිවිෂන් ඊලුවක් ගත්තා ස්වාමීන් වහන්සේ. ඒත් බඩ දනවා ස්වාමීන් වහන්සේ. බඩේ දැවිල්ල අඩුවක් නැහැ කියලා. ඒ ඡායඩෝ යන ගමන් කාර්යක යන ගමන් ඩ්‍රයිවර්ට කතා කරලා කිව්වලු බලන්නේ වාසකම්මට ලැබෙන්න තියෙන සියල්ලම හම්බෙලා තියෙනවා. උන් බඩ දනවලු. දැන් බුරුමි කියන්නේ බහුඳු පතරටක්. අපේ වවුනියාව පැත්තවලු. ඉතින් ඒ සඳහන් ඩ්‍රයිවර් මහත්තයා මූණ දිහා බැලුවල එයත් මේ වැඩමුළු සංවිධායකේ ඇමරිකන් කාරයෝ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ හිතනවා මේ අම්මණ්ඩික විතරයි බඩ ගන්න කියලා නේ. අපි ඇමරිකන් කාරයෝ ඔක්කොගෙම බඩ ගන්නවා කිව්වා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුම දෙවිල්ලක ජීවත් වෙනවා. එතකොටම සායතර කල්පනා වුණාලු යකෝ මේක නේ පිසාච ලෝකේ කියන්නේ. පෙරේත ලෝකේ කියන්නේ කොච්චර කණ්ඩ තිබුණත් බඩ කලයක් විතරයි තිබුණා. උගුර ඉදිකටු වලක් විතර ඇතිලු. කණ්ඩ තියනලු කා ගන්න බැහැ. ඉතින් උදේට හැන්ද වෙනකම් තැවෙනවා. ඒ නිසා පොහසත්කම වැඩි වෙච්ච රටවල් විතර පොහසත් මිනිස්සු විතර තැවෙන જાතියක් කොහෙවත් නැහැ. ඒ නිසා උන්ට වෙනම හුණියම් කරන්න ඕනේ. ඌ දැන්නමත් ඉන්නේ හුණියමේ තමයි. දුප්පතයි හිතන්නේ ඒව නෙවෙයි අපි පොහසත්කමේ ඉන්නේ කියලා. නමුත් කාම තණ්හාව ගැන කතා කරනකොට අතිත්තු ලෝකෝ තණ්හා දාතෝ මේ කිසිම කෙනෙක් තෘප්තිමත් වෙලා නැහැ. තණ්හාවට <coughs> තණ්හාවට දාසකම් කරන්නේ සාඳුදා උදේ අමුඩේ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා හම්බ ඒ සෙනසුරා දෙක දෙකේ පන්තල් යනවා ආයේ සඳ උදේ අමුඩ ගහපුවාම ලියන්නේ නැතුව හම්බ කරනවා අනේ 60 පිටලා හොට බිම ඇනිච්චාට පස්සේ තමයි තේරෙන්නේ හම්බ කරපු මගුලකුත් නැහැ හම්බ කරපු දේ එක්ක ටැක්ස් වලට ගිහිල්ලා එක්ක හොරකම් කරලා එනතන් තමන්ගේ දරුවම හොරකම් කරලා අන්තිමට මැරෙන්න යනකොට මොකක්වත් නැහැ එක එක්කක් නැහැ. මෙතන ඉන්නවනම් අත උසලා කියන දැන් පිරිච්ච කවුරු හරි ඉන්නවනම් මේකේ එක එක්කක් නැහැ. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපි දන්නවා දැනගන්න ඕනේ ධර්මයේ හැටියට මේ තෘෂ්ණාව කියන එක ලුණු වතුර බොන්නා වගේ වැඩක්. ගිනි අඟුලක් අතින් අතට මාරු කරනවා වගේ පිච්චෙනවට. කොයි අතට මාරු කරත් ඒක පිච්චෙනවා. ඒ බව දැනගන්නවා වෙනුවට අපි කරන්නේ මොකද්ද? දැන් නම් මට නම් දැන් ඕනේ යන්තම් කැම බීම ටිකක් තියෙනවා, ඉඳුම් හිටුම් ටිකක් තියෙනවා. තවත් මදි. ඒකෙදි මගේ දරුවන්ටත් තියෙන්න ඕනේ. අම්මට අප්පටත් තියෙන්න ඕනේ මම යණ යන තැන තියෙන්න ඕනේ මට හෙටක් තියෙන්න ඕනේ කියලා මේ Tamange මේ කාම ආශාව මේක ප්‍රක්ෂේපණය කරනවා හැම තැනම මේක තියෙන්න ඕනේ හැම කෙනාට මගේ හැම කෙනාටම තියෙනවා කියලා මම කියප එක අපේ කරගන්න හැම කෙනෙක්ම මෙතන ඉන්න කොයි වෙලාවෙත් කල්පනා කරගෙන ඉන්නේ මට අදාළ මට මට මම ආයනේ වැඩි කරන මගේ අයට මේ අඩුපාඩු ටික සම්පූර්ණ කරලා දෙන්න නැත්තම් මැරෙන්නේ ඉස්සල්ලා. හැබැයි අල්ලවගෙදට නැතුණට කමන්නේ මගේ කට්ටියට. ඒක නිසා මේ මම කියපේක ඒක මගේ නැත්තම් අපේ කියන මට්ටමට ගියාට පස්සේ ඒ මිනිස්සයා බුල්ඩෝසරයකට යට වෙච්ච මිනිහෙක් වාගේ ڇප්ප වෙලා හොදි බහිනවා. හැබැයි ඒ අමනයාට තේරෙන්නේ අමනයාට තේරෙන්නේ මටවත් මගේ ටිකව සම්පූර්ණ කරන්න බැරි බංකොලොත් භාවයක ඉඳගෙන මම මේ දරුවන්ට හම්බ කරන්න හදනවා, ජාතියට හම්බ කරන්න හදනවා, ආගමට හම්බ කරන්න හදනවා, පවුලට හම්බ කරන්න හදනවා, නගරයට හම්බ කරන්න හදනවා. මේ විදිහට මේ Tamange තියෙන ආසාවල් බොහෝ ඉතිරි පැතිරි යෑමට කියනවා භව තෘෂ්ණාව. ඒ නිසා අපි උසුලන්න බැරි බරකට කරදීගෙන කඹරනවා. Tamange කවත් බෑ. ඒකෙදි මේ උසලනකොට තමන්ගේ එක හම්බ කරන්න යනකොට තමන්ගේ කටබඩ පුරව ගන්න හම්බ කරන්න යනකොට වැඩිය අපේ අයගේ ආසාවල් ඉෂ්ට කරන්න ගියහම බාධාවල් ගොඩක්. මගේ එකවත් බැරුව කීදී බොහෝ දෙනාට අන්න බාධා වැඩි මෙන්න මේ බාධා කරනකොට ඒ තමන්ට බැරි උනේ මේ සියලු දෙනාගේම හැප සම්පත් මගේ අයට දෙන්න බැන්න මෙන්න මේ අහවල අනිසයි අහවල් කාරණාංශ කියලා ඒ අයට කරන වෛරයට කියනවා විභව තණ්හා ගහනවා ලොකු සැලසුම් ලොකු ප්‍රක්ෂේපණ හිතා ගන්නවත් බැරි දේවල් ගහලා ඉවරලා අනිවාර්යයෙන්ම පරදින ඒ බව දන්නේ නැතු මම පෙරදුනේ අරය මට උහුණියක් කරපු නිසා මේ වෙලාවට වැස්ස නිසා මේ ආණ්ඩුව පෙරදිච්ච නිසා කියලා බාහිරේ හේතු හොයනවා හේතු හොයන්න වෙන මේ තෘෂ්ණාව දිගේ ආශාව දිගේ ගිය මිනිහා ඉබේම බාහිර දේවල් වලට වෛර කරන්නෙක් බාටපත් වෙනවා බලාපොරොත්තු වැඩි වෙන්න වැඩි වෙනවා ඒ නිසා මේ ආශාවෙමයි ඒ ආශාව Tamange ප්‍රමාණය දන්නේ නැතුව ආශාවල් සැලසුම් කරන කෙනා අනිවාර්යයෙන්ම දිගටම තැවෙමින් ඉන්නේ ද්වේෂ භරිතව ජීවත් අපි එක්කෙනෙකුත් අපේ ධර්ම දන්නේ අපි හැම කෙනා විශාල බලාපොරොත්තු ඇතිගෙන හිතුව ඒක මේ මේ අනුන් කෙරෙහි ඇති දයානුකම්පාව එහෙම නැත්නම් මේ යුතුයකම් එහෙම නැත්නම් මේ අනුන් කෙරෙහි කැක්කුම කියලා පුදුමාකාර බරක් ඔළුවේ දාගන්න. ඒ දාගන්න තරමට අසහනෙ වැඩි. ඒ දාගන්න තරමට මානසික ආතතිය වැඩි. ඒක නිසා මේ තුනම කාම තණ්හාව ගත්තත් ලෝක නීති හැටියට වැරද්දක් නැහැ. මගේ ඇහ කන නිපිනවන්න ගන්න මම ගත්තාම විනිශ්චය කාට ප්‍රශ්න නැහැ. එමෙතු මේ අපේ අයට සැපසලසන්න මම නීතියක් හැදුවට උත්සාහයක් ගත්තා නීතිය වැරද්දක් නැහැ. එහෙම නැතුව ඒකට කරන බාධා කරන අයට විරුද්ධව මම හටන් කරනකොට නීතිය උනත් අනුකම්පා කරනවා. නමුත් බුදුරජාණන්සේ කියනවා අමනයි අමනයි මානවය කවදාකවත් එකෙක්වත් මේව සම්පාදනය කරේ නෑ ඒ නිසා වැඩි සෙනෙහි දබරටයි කියලා කතාවක් තියෙනවා ඕනෑමට වැඩි ආශාවල් වැඩි එක්කනා හැමදාම ද්වේෂෙන් ගත කරන්නේ මහා වැස්ස හුලඟටයි ඒ නිසා Tamange පමණ දැනගන්න නැති කෙනා මේ කාම තණ්හා විතරක් නෙවෙයි මේ භව තණ්හාවට ගිහිල්ලා පුදුමාකාර කටුකොහලක් හදා ගන්නවා. ඒ නිසා මෙතන ලස්සන කතාවක් තියෙනවා මේ තෘෂ්ණාව පිළිබඳව හරි හැටියට දන්නේ නැත්නම් මේක පිච්චෙන ගිනි අඟුරක් කොයි අතර දැම්මත් පිච්චෙනවා. බොණ්ඩ බොණ්ඩ ලුණු වතුර තිබාසේ වැඩි වෙනවා. කසන රෝගේ කහන්න ගහන්න කසාන රෝගේ වැය වෙනවා. ඒක නිසා මේකට පොහොර දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ මේක අවබෝධ කරගන්න. අවබෝධ කරන්න පුළුවන් තරම මේක පුංචි කළා අවබෝධ කරගන්න ලොක් කිරුවොත් අපිට ඉවර කරන්න බැරි නිසා ඒ නිසා මේ කාම තණ්හාවත් තේරුම් ගන්න උත්සාහ කළොත් ඕනම කෙනෙකුට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේකට උත්තරයක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක දැනගනි. කවදාහකත් ඉවර කරන්න බෑ බැරි බව දැනගන්න මේක උච්චාභංගත්වයක් ඇති කරන්නවක්වත් කාලකන්නිකමක්වත් නේ. උකට තමයි ඥානය කියන්නේ. මේ තෘෂ්ණාව ඉවර කරන්න බෑ. ඒ මදිවට අපි මගේ පැත්තක තීටි අපේ දේවල් වලට දානවා. ඉතින් මෙතන මම මෙහෙම කියන්නම්. රටේනවා නම් බැටේ නැත්තම් නැති ආගම කියනවා ඒක හොඳයි කියලා. මේ අනික් කටිය නිවන් දක්වන්න ඕන අනික් කර පින් කරන්න ඕනේ කියලා ආගම නම ධර්මේ කවදාවත් කියන්නේ. ධර්මේ කවදාවත් කියන්නේ අත්තාන මේව පටමන් පටිජග්ගීය නිවාරේ. තමන්ගේ වැඩ ටික කරගනින්. එහෙම කරන්නේ නැතුව අනුන්ගේ වැඩ කරන්න හදන එක බුදුජානනාංශයෙන් පෙන්නලා තියෙන තමන් මඩ ගොහරුවක ඉඳද්දී තවත් මඩ ගොහරුවක ඉන්න කෙනෙක් උස්සන්න හදනවා. මොකද වෙන්නේ උස්සන විඤ්ඤාණය. තමන් තවත් එරෙනවා. ඒසම පුළුවන් නම් ඔබ ගොඩ වෙලා අර මනුස්සයා ලී කැලලකින් හරි සිවුරු කොනක් හරි දීලා ඇදලා ගනි. ඔබ මඩේ ඉන්න තාක්කල් තව කවුරුත් උස්සන්න යන්න එපා. ඒක නිසා බුදුට ඥාන වාසිය කවදාකවත් ඔය අපේ ආගමෙන් අපිට උගන්වන දේවල් මේ පසු කාලින ආපු දේවල් බුද්ධ ධර්මේ නැහැ. ඉතින් මේ දෙක වෙන් කරලා හඳුර ගන්නවා කියන එක ලේසි නෑ. එහෙම කෙනාට මේ එකම තෘෂ්ණාව නැත්තම් තණ්හා මූලය, ద్వේෂ මූලයක් සහ මෝහ මූලයක් මේකෙන්ම හටගන්නේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. බුද්ධ ධර්මයේ පැහැදිලිවම පෙන්නනවා තණ්හාවේම හේවණල්ලක් තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒක කියනවා දැන් මම කොහින් හරි අහලා කොහින් හරි දැකලා මම ඉල්ලනවා මේ මේ මේ කෝපේ මේ ඒ කෝපය හදුව කොම්බැනියම ඒ පාටම ඒ කෝපයක් මම ඉල්ලනවා මට අනුකම්පා කෙනෙක් පොල් කට්ටක් දෙනවා ඒ මංසා හිතන මේ වතුර බොණ්ඩ එකක් කියලා නේද පොල් කට්ටක් දෙන. ඉතින් මම හිතුවේ මේ ෆෝසිල් ඉන්ධන වලින් හදපු අසවල් කම්පැනි කෝප්පයක් මට ලැබෙයි කියන වෙනුවට පොල් කට්ටක් දීුවාට පස්සේ ඒක මට අඩු සැලකිල්ලක් වෙනවනේ. එතකොට මේ ලැබිච්ච පොල් කට්ටට මම ද්වේෂ කරනවා මොකද මම බලාපොරොත්තු වෙන ඊට වැඩිය ලොකු දෙයක්. ඒක නිසා මගේ බලාපොරොත්තු ලොකු වෙච්ච තරමට කෘත්‍ය සම්පාදනය කරන වීදුරුවක් හරි වෙන එකක් දුන්නා මම ඒකට ද්වේෂ කරන්නේ මොකද්ද අර නොලැබිච්ච වස්තුවර තියෙන තෘෂ්ණාව වැඩිකමට මේ ලැබිච්ච ප්‍රායෝගික දෙයට වෛර කරනවා මේක තේරුම් අරගන්න ඉතාම අමාරුයි යම් කෙනෙක් දර්ශන විද්‍යාවෙන් ඒක බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා නමුත් සාමාන්‍ය ලෝකෙදී ඒක තේරුම් අරගන්න අමාරුයි මෙහි හිටපු අර කැපකාරයෙක් ඒ මිනිස්සයා පරණ පරණ තාලේ ගුරුවරයෙක්. ඉතින් එයා කියනවා එයා ඉස්කෝලේ යන කාලේ තාමත්ම දුකසේ තමයි කලිෂම කමිටරි හොයාගත්තේ ගිහිල්ලා ඉගෙනගෙන යා වාසනාවට වගේ යාපනයේ පැත්තේ ඉගෙනලා තියෙනවා දෙමළ භාෂාව දන්න නිසා. ඉතින් එහෙම මිනිස්සු ඉගෙන ගැනීමට කරන ප්‍රයත්නය දැකලා තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් තමන් ගුරුවරයෙක් වෙලා බැඳලා දරුවෝ හම්බුනාට පස්සේ ඒ දරුවෝ බ්‍රෑන්ඩ් එක කියලා මට මේ જાති කලිසමක් ඕනේ කියනවලු ඉස්කෝලේ යන. නැත්තම් යන්නේ නැහැ කියනවා. ඉතින් මෙයා කියනවා මට අඩු ගානේ මාස 3ක මුදල් එකතු ඉතුරු කරන්න ඕනේ මේ දරුවගේ මේ අලුත් කියන જાතිය කලිසම ආරම්භ දෙන්න. ඉතින් මෙයා කියනවා ඉතින් නැත්තම් ළමයි ඉස්කෝලේ යන්නේ නැති බොහොම අමාරුවෙන් හම්බ කරලා අර කලිසම ගෙනත් දෙනවා. ගෙනත් දීලා බලන්න ඉන්නවලු දැන් තියෙන කලිසමේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඒක මෝස්තරේ නෙවෙයි. ඒක නිසා තියෙන කලිසම ගන්නවලු දැලියක් පල්ලා යල්ලා. ඉතින් මනුස්සයා ගෙන මගේ පපුව දනවලු. අපි ඉස්කෝලේ යන කාලේ කවදාකවත් මෙහෙම කරේ නෑ. අපිට තියෙන එක ඇති ඒක මේ මේ කලිසම ඊටලා පස්සපැත්ත පේනවට අපි කියන්නේ පස්ස ඊටලා කලිසම පේනවායි කියලා ඒ කාලේ. එහෙම කලිසම් ගන්න අපි ඉස්කෝලේ ගියේ. දැන් දරුවෙක් සන්තෝෂ කරන්න පුළුවන්ද කියලා බලන්න විලිවා ගන්න අඳුමක් දීලා බෑ. එයාට ඕනේ අසවල් මොස්තරේ. ඒ මොස්තරේ නොදුන්නොත් වැඩියෙන්ම වෛර කරන්නේ අම්මටයි අප්පච්චියි. ඒ වගේ ගෙනත් දුන්නොත් බාල බඩුවක් ඌ එක පුච්චනවා. ඒක පොළේ ගහලා පාගනවා. මොකද අර තෘෂ්ණාවක් තියෙනවා අර කම්පැනි විසින් පෙන්වන ටෙලිවිෂන් එකේ පෙන්වන දෙයට. ඒ නිසා ඒ ළමයා සන්තෝෂ කරන්නේ වැඩේට ඕනේ දේ නෙවෙයි විලිවා ගන්න එක නෙවෙයි. පුදුම ද්වේෂයක් තියෙනවා. අද දරුවෝ මාට දරුවෝ නැහැ. ඒක නිසා මම මේ අනුගේ ණයට අරගෙන මම මේ කතා කරන්නේ දරුවෝ තියෙන කට්ටිය දන්නවා. අද එක දරුවෙක් නඩත්තු කරන්නේ තියෙන අපහසුව මොකද්ද? දීමහූපියන්ගේ තියෙන මොකද්ද මං කියන පාවිච්චි කරන තියෙන අමනකම. අපේ දීමහූපියන්ගේ අපේ දීමහූපිය අපිට පෙන්නේ දුක. පුළුවන් නම් කපන් බැරි නම් කපා. ඉච්චර වෙන කරන්න දෙන්නේ නැහැ. දැන් අපි කරන්න ගන්නේ අපිට කරන්න බැරි ඒවා දරුවන්ට පෙන්වන්න ගිහිල්ලා උන් ඉල්ලන්නේ පිස්තෝල. උන් ඉල්ලන්නේ සෙල්ලම් බඩුවට ඒවා. ඒවා සෙල්ලම් කරන්න තාත්තගේ පොකුර තමයි එල්ල කරලා බලන්නේ. අපිට තියුනේ පොල් පිටු වලින් හදපු හරක්. කොළපත් වලින් හදපු සෙරෙප්පු. ඌවෙන් අපච්චිට ගහන්න ගියොත් අපච්චි උසල ගහන පොළවේ අපේ. දැන් ඉන්නේ ගතුවක්ක ගෙනව තාත්තගේ පපුවට තමයි එල්ල කරන්නේ. මේ තන්නේ කර දෙමව්පියන්ගේ තියෙන මේ කාමයේ කියන මොකද්ද දන්නේ නැතු මේ දරුවන්ට පෙන්නන දේවල් නිසා අන්තිම දෙමව්පියෝ මෙතන දෙමව්පියෝ ඉන්නවා මම හිතන්නේ අත්තම්මලක් තියෙනවා. අද විතර දරුවෝ දෙමව්පියන්ට වෛර කරන යුගයක් සිංහල ඉතිහාසෙම තිබිලා නැහැ. මෙච්චර විතර දරුවන්ට හම්බ කරන විදිහකුත් නැහැ. වෛර කරනවා. මොකද හේතුව මේ දරුවන්ට මොකද්දෝ සුන්දර ලෝකයක් පෙන්ලා දෙනවා ටෙලිවිෂන් එක හරහා සහ කම්පියුටරේ හරහා. අර පර්ත් ගියාට පස්සේ ඒ මනුස්සයා කියනවා එයාගේ දරුවට ඒ ඒ බ්‍රෑන්ඩ් එකම ඕනයි. ආය නැතුව නුකුත් කරන්න. ඉතින් කිව්වහම මේ ඒක කියනවනේ මේක හරි ගණන්. ඔයාට ඕන කරන්නේ කලිසමක් නම් කලිසම දෙන්න බෑ බෑ බෑ. කලිසම බෑ මේ කොහොමද ඊට පස්සේ පර්ස් එක අරන් පෙන්නලා කිව්වලු මේ බලපන් මේකේ සල්ලි නෑ කියලා. ඒක නෑ නෑ තාත්තා ගිහිල්ලා අතන බිත්තියක් තියෙන එක අත ගහපුවම සල්ලි එනවා. ඒ බිත්ති අත ගන්න කිව්වලු සල්ලි එනවා කිව්වලු ඒක තාත්තා බොරුව මට කරන්න කියලා. මොකද බැංකුවල තියෙනනේ දැන් කාඩ් එක ගහවට සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක්. පොඩි එකගොල්ල නෑ නෑ බිත්තියක් තියෙන එක තාත්තට ගහපුවම සල්ලි එනවා. ඔය කොළ තිබ්බට මට වැඩක් නෑ මට සල්ලි ඕනේ මට මේක ඕනේ. ඉතින් මේ හැම දෙයකින්ම ඒ දරුවා සන්තෝෂ කරන්න බැරි ගතිය ඇවිල්ලා තියෙන්නේ. දෙමව්පියම තමයි මේවා උල් කරලා තියෙන්නේ. ඊට පස්සේ දරුවා පෙන්නවා මට ඕන එක දුන්නේ නැත්තම් ලැබෙන දෙයට මම වෛර කරනවා. මේ මේ සෙල්ලම දිහා බලනකොට මේකෙන් වැඩියෙන්ම ලාභ ලබන්නේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රචාර කරන සමාගම්. ඒගොල්ලෝ ඉන්නේ වෙන රටක. ඒගොල්ලෝ සැලසුම් කරලා ඉවරයි. අපේ තව අවුරුදු 20කට සැලසුම් කරලා ඉවරයි. අපි උදෙත් ටෙලිවිෂන් බලනවා, දවල්ටත් ටෙලිවිෂන් බලනවා, රැයටත් ටෙලිවිෂන් බලනවා. එක එකම දැන්වීම 20 සැරයක් බැලුවට පස්සේ ඌට පිස්සු. ඌට මතක නැහැ අපි ඉන්නේ ලංකාවේ. අපි ඉන්නේ තුන්වෙනි ලෝක රටක. අපි ඉන්නේ මේ මෙහෙම මොකක්වත් මතක නැහැ. ඌට තියෙන අරින් තියපු ඒ විස විදපු ඊතලේ වැදිලා තියෙන්නේ. ඒක ලැබෙනකන් මොනව ලැබුණත් හරියන්නේ නැහැ. ඒ නිසා තෘෂ්ණාව වැඩි තරමට ද්වේෂය හටගන්නවා. මේක කාටවත් තේරුම් ගන්න තේරුම් කරලා දෙන්න ගියොත් දැන් මේ පිරිස තේරුම් කළා දුන්නොත් මේ පිරිස භාවනා කරන පිරිසක් නිසා මේක ධර්මයට දාගන්න උත්සාහ කරાવી. මම මේක රේඩියෝ එකකින්ම කිව්වොත් එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නන රේඩියෝ එකක මම කිව්වොත් මේ මුළු ලෝකෙම කාබාසිනියා කියලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කියලා එතන වෙළඳ ප්‍රචාර වලින් කියලා මගේ බෙල්ල ගේන්න පුළුවන් ඔය දන්නේ ආපහු මීචිල්කට. ඒ තරම්ම භයානකයි මේක. ඒ තරම්ම බූවල්ෙක් මේක. මුළු ලෝකෙම අද දුවන්නේ වෙළඳ ප්‍රචාර වලින්. ඒක සඳහා ගෑනු පාවිච්චි කරනවා. ඒ සඳහා බැංකු පාවිච්චි කරනවා. ඒක සඳහා ජනමාධ්‍ය පාවිච්චි කරනවා. ඒ නිසා අද අපි ජීවත් වෙන ලෝකේ දිහා බලනකොට කාමරාජිනියන්ගේ කාමරාජධානියේ බත් බැලියෝ අපි. කවුද අපිට සල්සමක් හදලා දීලා කියනවා අපි කඹරනවා. කවදාකවත් අපේ අම්මලා තාත්තලා මැරිච්ච තාලට අපිට මැරෙන්න හම්බ වෙන්නේ ඒකත් පිළි දුක්ඛිතව මැරෙන්න වෙන්නේ මොකද හැදෙන પરම්පරාව කොහොමඩක්වත් සතුටු කරන්න පුළුවන් જાතියක් නෙවෙයි මොකද කාම ලෝකේ ඉතින් මේ නිසා හිතන්න එපා මෙහෙම කිව්වයි කියලා අපි මේ ಜಾති වශයෙන් අපි හැදේ කියලා කවදාකවත් නැහැ. එහෙම අදහසකුත් නැහැ මගේ. නමුත් එකයි බුදුරජාන් වහන්සේ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන්නේ Tamanට තෘෂ්ණාවක් එනකොට දැන් අපි හිතන්න ආනාපානේ කර කර ඉන්නකොට මට සද්දයක් ඇහෙනකොට ඇයි මට තරහ යන්නේ? මේ ආනාපානට මනාපයි මනාපේ වැඩි වෙන්න වැඩි වෙන්න සද්දෙට තරහ යනවා. මේ ආනාපානේ තියෙන මනාපකම නිසා නේද මේ සද්ද කියලා ගත්තොත් සද්ද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ආනාපානෙ බුදුම කෑදරකමක් තියෙනවා ඉතින් ඒක නා කියන්නේ ඉතින් ඒකට මම මෙහි ආවේ ඉතින් ඒකනේ භාවනා කරලා ඉතින් ආනාපාන කැමති වෙන හොඳයිනේ කියලා මොන අසුචියට කැමතුණක් කැමැත්ත ඉතරයි ඉතුරු වෙන්නේ ද්‍රව්‍ය ඉතුරු වෙන්නේ නැහැ ඒක නිසා මොකක් හරි මලක් දකිනකොට හරි අසුචියක් දකිනකොට හරි ශබ්දයක් අහනකොට හරි ආනාපානය කරනකොට හරි හිතට එන මනාපමනාප දෙක දැනගත්තා නම් වටහා ගත්තා නම් මේ මනාපේ සහ අමනාපේ එච්චර දුරස්ත ධර්ම දෙකක් නෙවෙයි ළඟ ළඟ තියෙන ධර්ම දෙකක්. එහෙම නැත්නම් තෘෂ්ණාව සහ ද්වේෂය කියන දෙක අපි හිතනට බොහෝම ළඟ තියෙන ධර්ම දෙකක්. ඒක මේ පරිණීය ධර්ම වශයෙන් පෙන්වනකොට කියනවා අපි ওই හිතන සැප අපි ජීවිතේ විඳින යම් සැපක් තියෙනවනේ අපි ඒ සැපට බොහොම ආසයිනේ දරුවන්ට දෙන්නත් ආසයි ලෝකයට කියන්නත් ආසයි. ඒ ඒකෙදි ප්‍රශ්න කරන්නේ හැම සැපක්ම ඉවර වෙන්නේ දුකකින්නේ. කිසිම සැපක් ලෝකේ සැපකින් ඉවර වෙන්නේ නැහනේ. ඒ නිසා හැම සැපක්ම යන්න දෙනකොට දුකක් ඉතුරු කරලා තියෙනවා. මේක පේන්නේ නැත්තේ මොකද? සැපට තියෙන අසීමිත ආශාව නිසා. හැම දුකක්ම ඉවර වෙන්නේ සැපකින්නේ. නමුත් දුකේ පිටිපස්සේ සැප තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැති අපි දුකට සදාකාලික වෛර කරනවා. ඉතින් මේ සැපට තියෙන ආසාවත් දුකට තියෙන වෛරයක් කියන එකට මනාපමනාප කියලා කියනවා. මේ මනාපමනාප දෙකෙන් බැලුවොත් සැප එනකොට සැපයි යනකොට දුකයි, දුක එනකොට දුකයි යනකොට සැපයි දෙක එකතු කරලා දෙකට බෙදපුවාම දෙකම එකයි. බොහොම සරල වීජගණිතමය ක්‍රමයකට පෙන්වන්න පුළුවන්. නමුත් අපි දවස් පුරා කොච්චර කපුරුනද සැප හොයන්නේ. ඉතින් ඒක නිසා මේ ද්වේෂ මේ භාන භාගීය මුල් තුනක් මේකේ පෙන්නනවා. ලෝභෝ, දෝසෝ, මෝහෝ කියලා. නමුත් මේ තුනම එකේම හේව නැහැ. බලන්න ඔය තිර තුනක් පත්තු කරන්න පහනක් පත්තු කරලා තිබ්බොත් තිර තුන පත්තු කරන පහන කරන මොනවක්වත් තිබ්බත් ඒකට හේව නැලි තුනක් ඇති වෙනවා. තනි පහන තිබ්බොත් ඒක වෙනදී එකක් ඇති කරනවා. තිර තුන තියෙන පහනක දැක්කොත් ඒක වෙනදී තුනක් ඇති කරනවා. ඒ නිසා මේ තෘෂ්ණාව අපි හිතන විදිහට ඒක ඝනව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. මේක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා එක විදිහකට වැඩ කරනවා. ඒකම ලෝභය, ద్వේෂය, මෝහය වශයෙන් අතුයිති බිහිති වැඩි කරලා යනවා. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා අපි රුචි දේ හොයාගෙන යනවා කෑමේ රුචිය, වර්ණවල රුචිය, ශබ්දවල රුචිය, ගන්ධ රස නැත්තම් භාවනාවේදී බුද්ධ ආගමට රුචි කරනවා. එක එක දේවල් අපි රුචි කරනවානේ. නමුත් මේ රුචිය වගේ ධර්ම ගැන බුදුන්ස් කියනවා දිත්තේව ධම්මේ ද්විධා විපාකා. උඹ රුචි කරන දේ තුල සත්‍ය නොතිබෙන්නේ ඉඳී තියෙනවා. උඹ රුචි නැහැ කියලා විෂිකරන දේ තුල සත්‍ය තියෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා ඔබ හැමදාම රුචිය දිගේ නෑ යන්නේ ඔබට කවදාක සත්‍ය හම්බ වෙන්නේ නෑ. මොකද ඔබ රුචි කරන දේ තුන නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වේලාවක බලපන් ඔබ රුචි නෑ කියලා විහි කරාට ඒක දිහා හැටියට බැලුවොත් ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. ඒක නිසා මේ තෘෂ්ණාව වැඩ කරන විවිධ හැඩතල එයා විවිධ වේශ මව අප කරනවා. අන්නේ වේශ මවනකොට අපි නොදන්න ධර්ම කොටාශයක් තියෙනවා වංචනික ධර්ම කියලා. අපි නොදන්න ධර්ම කොටාශය තියෙනවා ෂට ධර්ම කියලා. අපි නොදන්න ධර්ම කොටාශයක් තියෙනවා මායාවී ගති කියලා. ඒ නිසා අපි මේ දවසට පුළා ගත කරන මේ ඒකාත්මිකව සැප හොයාගෙන යන ගමනේදී අපි මේ සැප සාධාරණීකරණය කරන්න. නේ අපි යන පාර හරි කියන්නේ එක බොරුව වහන්න බොරු 1000ක් දවසකට කියනවා. කටේ තොලේ ගෑවෙන්නේ නැතුව කියන එක හුඟක් වෙලාට වංචනික විදියට සිද්ධ වෙනවා. ෂට විදියට සිද්ධ වෙනවා. මායාවී සිද්ධ සිද්ධ වෙන තමයි බුදුරජාණන් කියන මේ මිනිස්සයා අහිංසකයි. එයා මේ තෘෂ්ණාවේ වග විස්තර දැකලා නැහැ. ඒක නිසා එයා ඒ තමන්ගත් තීන්දුව, මතය, රුචිය, සංකල්පය සාධාරණීකරණය කරන්න කොච්චර දෝ උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන හැම වචනයක්ම ෂට වචනයක්. මායාවී වචන, වංචනික වචන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට අවිලා කවුරු හරි මත ප්‍රකාශ කරනකොට ඒ කෙනාට තියෙන සිදුවෙන දෙයක් වෙනවා. සරුවච්චන් වහන්සේ කියන දේවල් අහුවෙන්නෙත් නැහැ. සර්වඥාන්සේ ඒකම පරාවර්තනය කරනවා ඒ කෙනාට ඉහත කාටවත් බුදුහාමුදුර ඉස්සරහට ගිහිල්ලා ෂටගති මායාවී ගති සහ වංචනික ගති පාන්න බෑ මොකද බුදුරජාණන්සේ ගොඩාක් කාලයක් හිත පිරිසිදු කරගත්ත කෙනෙක්. ඒක නිසා හොඳට බලන්න මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ බුදුහාමුදුර කියලා හිතාගන්න. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට කිසිම වංචනික ධර්මයක් කිට්ටු කරන්න බෑ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණ කිසිම ෂට ධර්මයක් කිට්ටු කරන්න බෑ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණ කිසිම මායාවී ගතියක් කිට්ටු කරන්න බෑ. එතකොට ඒක රස නැහැ. අපිට මම දැන් මෙතන විතර නොදකින්න ඔබතන් කියන මොහොතක් තිබිලම නැහැ. දැන් උනත් උත්සාහ කරන බලන්න කොච්චර අකමැතිද කියලා කියාගෙන ඉන්නේ. බැරි කෙනෙක් කවුරුවක්වත් නැහැ. ඔක්කොමලා දන්නවා මේක තමයි වැඩි යුතු ධර්මය කියලා. නමුත් එතෙන් හිත තිබ්බ ගමන් කටුස්සෙක පිටුට තිබ්බම පබළු වැටයක් වගේ පෙරලා යනවා. දුවනාස්සෙක් උඩ තිබ්බම ලබු පූල් ගිරියක් වගේ පෙරලා යනවා. කෙලින් කරපු ඉදිකට්ටක් උඩ දාපු අබෑට අහුරක් වගේ එකක්වත් හිතින්නේ නැහැ. ඒක නිසා වර්තමාන මොහොත බුදුන් කියලා හිතාගන්න. වර්තමාන මොහොත මේ නික්ලේශී චිත්තක්ෂණ කියලා හිතන්නේ ඒකේ ෂට මායාවී සහ චපල ගති හිතින්නේ ඒක නිසා අපිට ඒ ෂට මායාවී වංචනික ධර්මන්ට අපි තියෙන ප්‍රේමය පේනවා වර්තමාන තිබ්බ ගමන් හිත අතීතෙට දුවනවා අනාගතෙට දුවනවා මේ දෙකේම ෂට මායාවී ගති හිතින්න පුළුවන් වර්තමාන තිබ්බ ගමන් අතෙන්න දුවනවා මෙතෙන්න දුවනවා අරයා ගැන හිතනවා මෙයා ගැන හිතනවා මේ හැම දෙයකින්ම වෙන්න හදන්නේ මේ ෂටගතිය රඳන්න පුළුවන් තරක් හිත හොයනවා මායාව ගති හඳන්න පුළුවන් තරක් හිත හොයනවා. වංචනික ගති හඳන්න පුළුවන් තරක් හිත හොයනවා. ඉතින් අපිට නැත්තම් මේ භවනා පටන් ගන්න කෙනාට මේක වැටහෙන්නේ එයා ඉතින් කොච්චර දෝ දොස් කියනවා මේ මේ කෙලෙස් නිසායි මේක අමාරු සද්ද නිසායි මේක අමාරු වේදනා නිසායි අමාරු කිව්වට කාටවත් තේින්නේ මේ වර්තමාන මොහොතේ තියෙන द्वේෂය නිසායි එළඹ සිටි චිත්තක්ෂණ තියෙන द्वේෂය නිසායි අපිට බහන අමාරුලා තියෙන්නේ. මේක හොඳට බලන අසුලුව, දැක ගන්න අසුලුව වර්තමාන මොහොතේ හිත දැම්මොත් තීරණ පටන් අර ගන්නවා. මේක නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. මේකට ගිහාම හිත ඔය කෙලෙස් වවන්න බෑ. රාග ద్వේෂ මොහ වවන්න බෑ. වංචනික ගති, ෂටගති, මායාවී ගති මවන්න බෑ නිසා වර්තමාන මොහොත නිකන් මස්ලී නැතිවට බලුලෙව කන්නේ. කිසිම රසක් නැහැ. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා මේ විපස්සනා නිකන් සුදු පාන් පෙත්තක් විතරයි. කන්න කිසි රසක් නැහැ. මේකේ චීස් නැහැ, මේකට ජෑම් නැහැ, මේක සෑන්ඩ්විච් කරලා නැහැ. ඒ නිසා මේක සුදු පාන් පෙත්තක් වගේ පුළුවන් නම් කාපම් බැත්නම් කාපම් ඔය කියන හැම ජෑම් එකේම හැම තියෙන චීස් කැල්ලෙම තියෙන්නේ ෂාට මායාවී ගති. ඒක නිසා මේක බොහෝ දෙනාට ප්‍රිය නැහැ. ඒ ප්‍රිය නැති නිසාම ඒක ගම්භීර ධර්මයක්. බොහෝ දෙනාට ප්‍රිය වුණා නම් ගන්න දෙයක් නැහැ. එහෙමනම් කක්කා. ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න Tamanට මේ වර්තමාන මොහොතට යන්න පුළුවන්කම සියදී නොයන්නේ ඊට වැඩිය තව දෙයකට තියෙන තෘෂ්ණාව නිසා. ඒකයි ඒකේ සමීකරණේ වර්තමාන මොහොත අගේ ආඩම්බරේ දන්නේ නැතිකම නෙවෙයි මේ එකම දේ බලාගෙන කොට ඒක කම්මැලි වෙනවා ඊයකට කැමති හෙටයකට කැමති අතන මෙතනකට කැමති අරයමියාට කැමති ඉතින් ඒ නිසා ඒක දැනගන්න සුළු භාවනා කළොත් බාධක ධර්ම නෙවෙයි මේ භාවනාව කඩන්නේ සතිය කඩන්නේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය මේ ද්වේෂය කවුරුත් අපිට දීප එකක් නෙවෙයි මේක කවුරුත් කරපු හෝනිය මොකොත් නෙවෙයි මේකට තමයි අමනකම කියලා කියන්නේ මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ මේක තමයි තෘෂ්ණාව කියන්නේ මොකද මේක එපා වෙන්නේ ඒකට පිට තියෙන මොකක් හරි තියෙන ආශාව. ඒ නිසා හොඳට වර්තමාන නැවත නැවත තියන්න. තියෙනකොට යක් පෙරලෙන හැටි බලන්න. පෙරලා යන්නේ කොහෙද බලන්න. මේට උඩේ ෂට මේට වැඩි මායාවි මේට උඩේ වංචනික ධර්මයකට ඒක කවුරුත් කරන දෙයක් හෝ බාහිර ඒජන්ත කෙනෙක්ගෙන් කරන එකක් නෙවෙයි මේ කවදා හරි අපි තේරුම් ගත්තොත් අපිට දැනගන්න පුළුවන් වෙයි මේ හාන භාගීය ධර්ම වෙනුවට විශේෂ භාගීය ධර්ම අවබෝධයක් එනවා විශේෂ භාගය කියලා කියන්නේ මෙතෙක් නොවිරු කුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා විද්‍යා උදපාදි ආලෝක උදපාදි වගේ පෙර නොඇසු නොවිරු විදියට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ තේරුම් ගත දවසේ තේරෙනවා මේ සතනින්මයි වර්තමාන මොහොතට හිත තියන්න තියන්න පිටපණිද්දි නැවත නැවත වර්තමාන මොහොතේ ඒක තමයි මේට කරන මේ සතත අභ්‍යාසයෙන් තේරෙනවා මේ වර්තමාන මොහොත කියලා කියන්නේ අලෝභය මේ වර්තමාන මොහොත කියන්නේ අද්වේෂය මේ වර්තමාන මොහොත කියන්නේ අමෝහය ඒකට ගිය ගමන්ම පුද්ගලයාගේ ධර්මා ධම්රතුලට වෙලෙන්න පටන් ගන්නවා ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන්නේ විශේෂ භාගීය ධර්ම කියලා. ඉතින් ඊගාව ප්‍රශ්න ඊගාව අහන ප්‍රශ්නේ ඒකයි. අපි හෙට සාකච්ඡා කරන්න යන්නේ ඒකයි. ඒ නිසා වැරදෙන, පෙරදෙන සතිය නොපිහිටන හැම වෙලාවෙම හිතන්න එක ගැඹුරු ධර්මයක් තියෙනවා තේරුම් ගන්න පුළුවන් තරම් වරදින්න හදන්න. නැවත නැවතත් කියනලා වර්තමාන මොහොතේ හිත තියන්න පොඩි විස්තරයක්. දවල් අර කියපු එකම මතක් කිරීමක් මම කියනවා. පරියංකේ ඉන්නකොට හිත පිට යන කෙලෙස් වෙන කරදර එනවනම් කරුණා කරලා නැවත හිත ඇවිල්ලා මම දැන් මේ ඉඳගෙන ඉන්නවා ඇවිදිනවා නෙවෙයි කියන එක දන්නවනම් 100%ක් ලකුණු ලැබෙනවා කියලා හිතන්න මේ ආනාපානෙ නොපෙන්නවාට පිම්බීම හැකිලිය නොපෙන්නවාට මුල මැදක් නොපෙන්නවාට ප්‍රශ්නයක් නැහැ. ඉරියව්ව දන්නවනම් ඇති. සක්මන් කරනකොට තමන්ගේ හිත යනවා දුවනවා තියෙනවා නම් මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවද බලන්න බොහොම සරල තැනකට හිත ගන්න ඉරියව්වට එහෙමනම් 100%ක් ලකුණු ලැබෙනවා. එන ඕන තැනකට හිත දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා මේ හතර ඉරියව්වේ ඉන්නකොට ඉන්න ඉරියව්ව දන්නවනම් ඔය ආනාපානෙ නැති උනායි කියලා, වම දකුණ නැති උනායි කියලා, පිම්බීම හැකෙන්නේ නැති උනායි කියන හිත කරදර ගැනීමක් අවශ්‍ය කරන්නේ. ඉතාමත්ම සරල අර්ථකථනය දීගන්න මම දැන් මෙතන කියන එකට සතියේට අප්‍රමාදයට. නිසා පිට යන්න යන්න අන්නේ සරල තැනට. Tamanට ගන්න පුළුවන් තැනට හිත ගත්තොත් ඒ වෙයි. අපි එවැනි සරල අභිමතාර්ථයක් ඉස්සරහින් තියාගත්තොත් පශ්චාත්තාප වෙන අඩුයි. ඉස්සරහට යන තියෙන ධෛර්යය වැඩි. එවැනි ධෛර්යයක් ඇති කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ පළවෙනි ධර්ම දේශනාව මෙසන්ද වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා ශිරු දිනාටම ඒ කියන්නා වූ හාන භාග්‍ය ධර්ම දුරු කරගෙන විශේෂ භාග්‍ය ධර්ම ලං කරගන්නට මේක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා